ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා විද්‍ය බුද්ධ සම්පාදන පින්වත්නි අද අපිට බ්‍රහස්පතින්දාවක් නිසන්නවනේ සතිපතා පවත්තන ධර්ම දේශනාව සඳහා අවස්ථාවක් සිළුම් දෙනා වහන්සේලා පාසක මහතුරුත් එක්ක tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛු සීකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්ථේමානෝ විහෙරති සෝපි බ්‍රහ්මං බ්‍රහ්මතෝ අ비ජානාති තී ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපි අද දවසෙත් මේ pāli පාඨය උද්දෘත කරගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච සංගීතකාරක ස්වාමින් වහන්සේලා විසින් සබ්බධම්ම මූලපරියාය කියලා නම් කරන්නට ඉදිච්ච මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයේ කොටසක්. ඒක අපි මේ වකවානුවේ දිගටම දවසේ මාතෘකා සඳහා ඉදිරියෙන් තියා ගන්නවා නැත්නම් දේශනාවලියේ මූලික මාතෘකාව වශයෙන් තියා ගන්න. ඒ අනුව බලනකොට සරුවච්චන් වහන්සේ ඒක සරුවච්චන් වහන්සේ විතින්ම හිතාමතා විනීය ජනතාව වෙනුවෙන් අනුකම්පාවෙන් දේශනා කරන ද සූත්‍රයක් බව පේන තියෙනවා. ඒ මොකද <clears throat> මේ ලෝකයේ ඉන්න විවිධ මට්ටම් වල මිනිස්සුන්ගේ මේ ලෝක විශ්ය පිළිබඳ විවිධ දෘෂ්ටි තියෙනවා, විවිධ මත තියෙනවා, විවිධ ආකල්ප තියෙනවා. අන්න ඉවුව බුදුජාන් වහන්සේ ඉවුවගේ කෙල පැමිණිලා මේ එක එකනා එක එකකින් පැටලිලා ඉන්න හැටි ජාලේ අහුවෙලා ඉන්න හැටි දකිනකොට ඒක හෙලි කර දැක්වීම ਸਰවචනන්සේගේ කෘත්‍යය. එහෙම නැත්නම් මේ භ්‍රම ජාලේ හෙලි කර දැක්වීම තමයි ਸਰවචනන්සේ මේ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. ඉතින් ඒක බලනකොට ਸਰවඥ විග්‍රහය අනුව මේ ලෝකයේ ආකල්ප හතරක් තියෙනවා. ඒ ආකල්ප හතරෙන් වැඩිම පිරිසක් 99.9%කටත් වැඩි පිරිසක් ඒ අන්ධ පෘථග්ජනයෝ. මෙහෙම ලෝකේ බමුණු මත බමුණු මත කියනකට වැඩි ඒක බ්‍රාහ්මණ ජාලයක පැටලිලා ඉන්න බව දන්නේවත් නැහැ. ඒක දැල්ලි ඒකෙන් ගැලවීම පිණිස වරින් වර සරුවච්චන් වහන්සේ නමක් පහළ වෙන බව දන්නේත් නැහැ. ඒකට සරුවච්චන් වහන්සේ දේශනා ක්‍රමයක් බෙහෙතක් යෝජනා කරලා තියෙන බව දෙන්නෙත් නැහැ. ඒ වගේම එහි යෙදී දැනටමත් ජීවිත ප්‍රත්‍යයෙන් ගත කරන පිරිසක් ඉන්න බව දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒක නා ආර්ය ධර්මයේ දන්නෙත් නැහැ, ආර්ය විනය දන්නෙත් නැහැ, ආර්ය විනය හැසිරෙලත් නැහැ. සත්පුරුෂෝ ඉන්න බව දන්නෙත් නැහැ, සත්පුරුෂ ධර්මයේ දන්නෙත් නැහැ, සත්පුරුෂ විනය හැසිරෙලත් නැහැ. එයාට අන්ධ පෘ탁ඥයක් කියනවා. එයා ලෝකේ දිහා බලන හැටි. හරිම විචිත්‍රයි. ওই චිත්‍රපටි වලින් එහෙම නැත්නම් ටෙලි ඩ්‍රාමා වලින් පත්තරෙන් රේඩියෝ එකෙන් ජනමාධ්‍යෙන් ඕකම තමයි පතුරන්නේ. කොච්චර නාලිකා තිබ්බත් මදි. කොච්චර ටෙලිවිෂන් තිබ්බත් මදි. හැමදාම නාලිකා මත වෙනවා, ටෙලිවිෂන් මත වෙනවා, පත්‍ර ගහනවා, සංග්‍රහ ගහනවා. ගහ ගහ ගහ ගහ ගහ මේ ලෝක මතය නැත්නම් ලෝක විග්‍රහය, පෘථග්ජන ලෝක විග්‍රහය ජාලෙන් ජාලයට අවුලෙන් අවුලටපත් වෙනවා. ඉතින් අපි දවස පුරාම ඉන්නේ ඒකට පොහොර ධම්මින් තමයි. මේ තොරතුරු. තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ තනි ක්‍රම ඒකට මේ ආහාර දෙන තැන. එහෙම නැත්නම් පොහොර දාන තැන. අද විතර ඒක දියුණු නැහැ ලෝකේ කවදාකවත්. ඒ නිසා අද විතර අනාගත යුගයක් අනාගාමි වෙන්න බැරි යුගයක් ඇත්තෙම නැහැ. මොකද මේ තොරතුරු තාක්ෂණ නිසා ඒ නිසා කාට හරි මේක පොඩ්ඩක් බුදුහාමුදුරුව බලන පැත්තෙන් බලන්න. මොකද මේ තොරතුරු තාක්ෂණ පැත්තෙන් බලලා කෙලවරක් කරන්න බෑ. ඒක නිකන් මේ කූඹියෙක් දොඩම් ගෙඩියක් වටේ ඇවිදලා කෙලවරක් වහන්න හදනවා වගේ. ඌ කැරක් කැරි කියනවා. නමුත් සර්වඥාන් වහන්සේ ලෝකෙන් පැත්තකට ගිහිල්ලා දොඩම් ගෙඩිය දිහා බැලලා කූඹිය දොඩම් ගෙඩිය දකින්න වාගේ උඹලා ඔය බල්ලවල් ගැල්ලාගෙන කරකෙනවා මේ කරකෙනා මිසක කෙලවරක් නැහැ කියලා කියන කියමන හරියට කියවන එකනටත් කොටහනවා වගේ. තෝත් බල්ලවල් ගැල්ලා කරකෙනවා වගේ තෝත් දොඩන් හිටි වටේ කරගෙන යත්තා කියලා තමයි chance එක කියන්නේ. ඉතින් ඒ නිසා අපි කැමති නැහැ බලුවලියක් වෙන්න. අපි කැමති නැහැ දොඩන් ගෙඩියේ ඉන්න කූඹියෙක් වෙන්න අපිට වෙන්නේ අයියා වෙන්න. අපිට වෙන්නේ අක්කා වෙන්න. අපිට වෙන්නේ මුදුනා වෙන්න. එහෙම නැත්නම් පැහියා වෙන්න. නඩේ ගුරා වෙන්න. ඉතින් බලුපන්ති එක නායකකමට බොහෝම ආශාවෙන් දඟනවා අලිපන්තික සමාජිකත්වයට වැඩිය. ඉතින් ඒක කරන්න දෙයක් නෑ. ඒක ඇහැටි ඒකේ විග්‍රහයම කොටසක්. මේක දිහා බලනකොට පත්‍රයක් කියවන ගානේ බුදුහාමරගේ බණ තේරෙනවා. රේඩියෝ කේ නිවුස් අහන ගානේ බුදුහාමරගේ බණ තේරෙනවා. ටෙලිවිෂන් එකේ පේන ගානේ බුදුහාමරගේ බණ තේරෙනවා. මේ මිනිස්සු දඟලන දැඟලිල්ලක් මේ මොකද්දෝ කියා බලන්න. දැන් මේ භාවනා වැඩ පිළිට අපම කතා කරන්න එපයි කිව්වම පුදුම අමාරුවක් තියෙනවා. මුදල් දන්නේ කටට කියනකම් දන්න මොකද්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි කියමනේ ආසාවක් තියෙනවා. නිකන් කල්පනා කරලා බලන්න මේ වෙලාවේ ගෙදරක දොරක හිටියනම් මොකද කරන්නේ? මොනවා හරි කාට හරි කී කියයි. එයා එක්ක කියන දෙයට ඉවර වෙනකන් ඉන්නවා මට අවස්ථාවක් වෙනකන් කියන්න. ඉතින් මේක තමයි තොරතුරු තාක්ෂණය කියන්නේ ජනමාධ්‍ය විතරක් නෙවෙයි. ඉතින් මේ தත්වයටදී බුදුරජාණන් වහන්සේ එවැනි මිනිස්සෙක් මේ පඨවි ධාතුව ගැන කරන කතා ගැන තීජෝ ධාතුව ගැන වායෝ ධාතුව ගැන ආපෝ ධාතුව ගැන පුදුමාකාර විස්තරයක් දෙනවා. ඊට පස්සේ මේ හතර දෙනාම එකතු වෙච්චාම ඉන්ද්‍රිය ගෝචර භූත ස්වરૂපය මේ හතර දෙනා නැති වෙන අභූත ස්වરૂපේ. ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒක අභූතයි. ඒ නිසා භූත ගැන තමයි මේ ලෝකෙම නටන්නේ. අභූත පැත්තට යනකොට නූල් බඳිනවා, අප නූල් ගැට ගන්නවා, ගූඩ වෙනවා, গুপ্ত වෙනවා, මරණය මත්තර දා ගන්නවා, নানা ආකාර දේවල් කරනවා. ඒ නිසා භූත தත්ත්වෙ පෙන්ලා දෙනවා. ඒ භූත පෙන්වුවාට පස්සේ දෙයියෝ පෙන්වනවා. අපි ගිය පාර කතා කරා ඒ දේව සංකල්පය බුදුජානකේ පහළ වෙන්න ඉස්සලා බහුදේව වාදේ ඉන්දියාවේ තිබ්බා. ඊට පස්සේ බටහිරට ගිහිල්ලා ඒක විනාශක දෙයක් බව කියලා රජ කෙනෙකුට ඉන්න බෑනේ බහුදේව වාදේ තියේදී. ඒක දේව වාදයට යන්න කියලා තමයි ඔය ඒබ්‍රහම් ඕක එළියට ගත්තේ. එදා ඉඳලා බහුදේව වාදීන් කපන්න පටන් ගත්තා, මරන්න පටන් ගත්තා. ඒක ම්ලේච්චයි. ඒක දේව වාදේ තමයි හොඳ කියලා. ඉතින් මේ පවුල මේ වියවුල තියෙදි තමයි සරුවචනංශයේ ඉතිහාසගත පුද්ගලයෙක් වශයෙන් ලෝකේ පහළ වුණේ. උන්වහන්සේ දේශනා කරා ධර්මයක් ඒ ධර්මයේ අහපු හැසිරිච්ච කටයුතු කරන කෙනා හෝ සරුවචනංශය අසුර කරපු ධර්මයේ අහපු හැසිරිච්ච කෙනා මේ කියන දේ දිහා අමුතු බැල්මෙන් බලන්න පටන් ගත්තා. මේ ලෝකයා බීලා ඉන්නේ. කුඩු ගහලා ඉන්නේ. මරිජුවාන ගහලා ඉන්නේ. මත් වෙලා ඉන්නේ. ඉතින් මේ මත් වෙලා ඉන්නකොට මේ පටවි දිහා පටවි විදියට බලපන් පටවි කියන්නේ තද ගතියට මෙලෙක් ගතියට මුරුදු ගතියට ගුරුසු ගතියට බර ගතියට ඇල්ලු ගතියට එහෙම නැත්නම් මේ පෘථුවියට නෙවෙයි පෘථුවියෙන් තමයි නියෝජනය වෙන්නේ ආපෝ කියන්නේ මේකයි තේජෝ කියන්නේ මේකයි වාඩි වෙලා හුස්ම ටික දානකොට ඔන්න තද ගතිය මතුවේ <clears throat> ඔන්න මෙලෙක් ගතිය මතුවේ ඒකට කියන්නේ ඔන්න බුදුහාමසරගේ පාඨවි ඔන්න බුදුජානහන්සේ අපිට පෙන්වන දෙවෙනි ලෝක විග්‍රහය පොළවේ ඇවිදිනකොට තද ගතිය වැටෙනවා ඉන්දගෙන ඉන්නකොට පැත්ත රස්නිය ගතිය වැටෙනවා තව පැත්තක සීතල ගතිය වැටෙනවා. සහැල්ලු ගතිය වැටෙනවා. මෙලෙක් ගතිය වැටෙනවා. බර ගතිය වැටෙනවා. කම්පන චංචල ඔළුව හෙල්ලෙන්න පටන් ගන්නවා. පැද්දෙන්න පටන් ගන්නවා. එනතම් බරු බෙන්ද වගේ පොළොවේ ගිලගෙන යනවා. මේ ඔක්කොම වෙනකොට ඉස්සර මේ අපනූල් දැම්මනේ. තොইল නැටුවනේ. එහෙම නැත්නම් මේ කතන්දර ගෙතුවනේ. ඒකට දැනගන්න පුළුවන් වුණොත් මේක මේ හතර මහා ධාතුන්ගේ භූත ලක්තා කියලා ඒක දැනගත්තරත් මදි. දැනගත්තොත් ඒක විදියට ගැලවිලක් තියෙනවා. නමුත් ගැළවිලා ඒක කාටරි කියන්න පුළුවන් නම් මං ඉස්සර මෙහෙම එනකොට මං හිතුවේ වාතාමාරුවක් කියලා නමුයි මට දැනුවේ මට තේරෙන්නේ මේ මේ වායෝ ධාතුවේ කම්පන වේගයක් මේ තියෙන්නේ. මේ තේජෝ ධාතුවේ නැත්නම් රත් වාතේ නෙවෙයි. මේ තේජෝ ධාතු මේ පඨවි ධාතු නිසා මගේ බරගතියක් මට වැටෙනවා. පඨවි ධාතුන් නිසා ඔන්න සරුංගලයක් උඩ ගියා වගේ මට තැහැල්ලු වැටෙනවා කියලා මේ ටික කියන්න දන්නවනම් මේ ඇඟට මතුවෙන හුස්මට මතුවෙන සක්මනට මතුවෙන මේ ටික හතරමහා ධාතුන්ව කතා කරලා කියන්න පුළුවන් මම මේ ගැන කටපාඩම් කරලා ගිරව්වගේ කියන එක නෙවෙයි වැටහෙන වැටහෙන තැන මේක මේ හතර පහ තුන කතා කරන ගැන භාවනා 150ක් ඉවරයි ඒ කවුරක්වත් විශ්වාස කරන්නේ නැහැ කවුරුත් හිතන්නේ මේ 150ක් ඉවර නම් ත්‍රිපිටකයේ 84000 ධර්මස්කන්ධයෙන් 42000ක් කටපාඩම් කරන්න ඕනේ එහෙනම් උපසම්පදලා අවුරුදු 20ක් යන්න ඕනේ එහෙනම් පැවිදි වෙන්න ඕනේ මේ নানা ප්‍රකාර දේවල් ඔලිය දාලා තියෙන්නේ හුස්ම ගන්නකොට මේ වැටහෙන දේ තද ගතිය මෙලෙක් වශයෙන් කතා කරන්න අවුරුදු 7යි යන්න ඕනේ. හතෙන් පස්සේ තේරෙනවා. වැඩි වයසට යන්න යන්න මේකට කතන්දර ගොතනවා. මේක තණ්හා පැත්තෙන් බලනවා, දීට්ටි පැත්තෙන් බලනවා, මාන පැත්තෙන් බලනවා. ඒක බුදුරජාණන්සේ දෝෂයකට දකින්නේ නැහැ. මොකද ඔක්කොම කරන්නේ ඒකනේ. නමුත් කියනවා මෙන්න මේ භාෂාව පුරුදුයක්. මේක තද ගතිය වශයෙන් කියලා ගතියට භාවට ස්වභාවයට නතර කරපන්. එහා යන්න එපා. මට තද ගතියක් අට වුණා. අන්තිමට යනකොට කියන්නේ නාසයේ තද ගතියක් කියලා. මට තද ගතියක් වටනවා. කායට සම්බන්ධ කරන්නේත් නැහැ. ඒතර භාවනා මට්ටමේ ඉහළට ඉහළට යනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ওই ගති ටිකක් විතරයි තියෙන්නේ. භාව ටිකක් විතරයි තියෙන්නේ. ස්වභාව ටිකක්. ඔය ගතිය ඔය ස්වභාව ගෑනු පිරිමි නෑ. ඔය ගතිය ඔය ස්වභාවල බාලමාලු නෑ. ඔය ගතිය ඔය ස්වභාව පොතේ නෑ. විනය රැක්කයි කියලා හම්බ වෙන්නේ නෑ. ධර්ම ඉගෙන ගත්තයි කියලා හම්බ වෙන්නේ නෑ. ධර්ම කතික උණයි කියලා හම්බ මොකක්වත් නෑ. ඒකේ වෙන්නේ මේ කියන දේ කියා ගන්න බැරි වෙන එක. මේ විදිහට මහා භූත දැක්කට පස්සේ පේන්න පටන් ගන්නවා උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ හතර මහා භූතයන්ගේ කෝලම් වලට කතන්දර ගොතන එක තමයි පෘථජ්ජනයේ වැඩි. කවදාකවත් භූත ධර්ම භූත ධර්ම වශයෙන් කතා කරන්න දන්නේ දන්න කෙනාට සර්වචනාංශයේ සීක කියලා කියනවා. හික්මෙන්නේ. අත් දකින්නේ අරකමයි හැබැයි කියන්නේ බුදුහාමර කියලා දීපු වචන වලින්. ආර්ය විවරය. ඒත් තාම එයා දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න දඟලන කෙනෙක් වගේ ඉන්නේ. බලවෙනි භාෂාව තියෙනවා. මේක වාත අමාරු, පිත්ත අමාරු, සෙම් අමාරු, මගේ ඔළුව මට හිත අවුල් වෙනවා. මගේ හිත තැම්පත් වෙනවා. මේ නානා ප්‍රපිස්සු. තියෙන දේ තියෙන හැටියට කියන්න පුළුවන් නම් gadu ගෙනින්න නැතුව, කරප්පන් හැදෙන්න නැතුව, ඇලර්ජික් වෙන්න නැතුව ඒකට කියනවා අපි ආර්ය වෝහාර කියලා. ඒක උන දුසස් කියන කටපාඩම් කරලා පුරුදු කරන්න කියලා. ඒක නිසා පටවින් පටවිතෝ අභිජාන අභිජානාය අභිජානාති පටවින් පටිසි අභිඥාය පටවින් මාමඤ්ඤේ. ඔය පටවි ගැන ඉන් එහාට කතා කරන්න එපා. පටවියා මාමඤ්ඤේ. මේයින් පෘථුවියෙන් කතා කරන්න යන්න එපා. පෘථුවියෙහි කතා කරන්න එපා. පටවින් මා අභිනන්දියෝක අභිනන්දනය කරන්න එපා. ඔක ගියාට පස්සේ ඉවර කරපන්. ආ ඊගාවට ඕක ගැන පස්සේ කල්පනා කරන්න එපා. එතකොට තේජෝ වායෝ පඨවි භූත දේව අදාපි කතා කරන හැදෙන මේ බ්‍රහ්ම අතන දේව බ්‍රහ්ම මැද ප්‍රජාපති තියෙනවා. ඒක අපේ විවහාරෙච්චර අඩුයි. දෙවියන් සහ බ්‍රහ්මයන් අතරමැද තත්ත්වයක් ප්‍රජාපති කියලා කියන්නේ. ඉතින් අපි දන්නේ ප්‍රජාපති ගෝතමී නම් දාන්න. මොකද මේ බුද්ධ ජානසික සුළුමවු නිසා. නමුත් මේ කතා කරන ප්‍රජාපතිය දේව බ්‍රහ්ම අතරමැද තියෙන අර වගේ ගූඪ සංකල්පයක්. ඉතින් මේ බ්‍රහ්ම පදාර්ථය ගැනයි බ්‍රහ්ම ගැනයි කතා කරන්නේ. ඉතින් උඟ දෙනෙක් හිතන්න ඉඩ තියෙනවා මේක මේ බ්‍රහ්මාගමට විරුද්ධව කතා කරනවායි කියලා. ත්‍රිපිටකයේ කියනකොටත් එහෙම ඇඟීමක් එනවා. නමුත් ඒකට නිදර්ශනයක් ගන්න නැතුව අපිට අමාරුයි විග්‍රහය කරන්න. ඒතකොට නිග්‍රහ විග්‍රහය කරන වෙලාවේදී නිදර්ශනයක් වශයෙන් ගත්තට කියන්නේ බ්‍රාහ්මණ ආගම අදාහනය මේ මාර්ගෙන් ආගමක් හදාගෙන කටයුතු කරන බව බුදුරජාණන්සේ 15 වෙනි ඉස්සරත් තිබ්බා. බුද්ධ ආගම ටික කාලයක් ඉන්දියාවේ තිබුණා. දැන් ආයෙමත් තියලා තියෙන්නේ බ්‍රහ්මාගම තමයි. ඒ බ්‍රහ්මාගම විශ්ින් දරුවෙක් ප්‍රසූත කරා බුද්ධ කියලා. බුද්ධ ධර්ම ගලේ සූත කරපු දරුවෝ ආයෙත් ගැබට ඇදලා ගත්තා. ඇදලා ගත්තාම දැන් ආයෙත් බුද්ධඝම උන්දාවේ නැහැ. ආයෙත් තියෙන්නේ බ්‍රාහ්මණාගම තමයි. ඉතින් ඒක නිසා ඒකේ මේ බ්‍රහ්ම කියන එක සුවිශේෂ තැනකට දීලා තියෙනවා. ඉතින් ඒ ඇත්තන්ගෙත් තියෙනවා ත්‍රිවේදය වේද ශාස්ත්‍ර තුනක් ඊට පස්සේ ඉතිහාස පංචමක වූ ඒ ධර්ම කොටස. ඒක සාමාන්‍ය කියනවා අවුරුදු 16ක් විතර දිග්ගටම හැදෑරුවොත් පොඩි හැඟීමක් ගන්න පුළුවන්. විත්‍රිවේද පාරගෝ කියන වචනේ එතකොට දෙනවා. නමුත් අපේ ත්‍රිපිටක නෑ ඉච්චර කල්යන්නේ නෑ. හරියට කරනවා. ඒත් මම මේ කරලා නෙමෙයි කතා කරන්නේ. කෙසේ නමුත් මේ ආගම තේරුම් ගත්ත කෙනා එහෙම නැත්නම් ආගම අදාහගත්ත කෙනා බුදුරජාන් වහන්සේත් ඒක ඇතුළට දාලා තමයි කතා කරන්නේ. ඒ ආගමේ ඇතුළේ තමයි බුද්ධ ආගමක් තියෙන්නේ. නිසා ඉහාට ගිය දෙයක් නෑ කියලා. නමුත් සර්වඥන්සේ වැඩ හිටපු අවුරුදු 25 පළවෙනි පස්වෙනි අවුරුදු 25 ඉස්සලා අවුරුදු 20 නෙවෙයි පස්සේ අවුරුදු 25 ගොඩාක් මේ මාතෘකා තිබිලා තියෙන. එහෙම නැත්නම් බුදුජානන්සේ මේ ගින්දර දියටින් ගෙනියනවා වගේ මේ බ්‍රාහ්මණ ආගම පැවතිච්ච ලෝකේ තමයි මේ බුදුජානන්සේගේ මේ අදහස හෙලි කරේ. නැත්නම් බුද්ධ ආගම පැතිරුණේ සාමාන්‍ය භාෂාවෙන් කියනවනම්. ඉතින් අන්නේ ක්‍රියාවේදී මේ බ්‍රහ්ම බ්‍රහ්මං බ්‍රහ්මතෝ අභිඥාය මේක අභිඥාවෙන් දැන විශිෂ්ට ඥාණයෙන් දැනන හරියට පටවි ධාතු වගේ තේජෝ ධාතු වගේ දැනගෙන පටවින් පටවින් බ්‍රහ්මං බ්‍රහ්මතෝ අභිඥාය බ්‍රහ්මං මාමඤ්ඤි කියලා තියෙනවා බුදුජානක. මේ බ්‍රාහ්මණ ගැන බ්‍රහ්මයා ගැන මහා ලෝකෙට හිතන්නත් එපා පුංචි කරලා හිතන්නත් එපා. එයා ගැන කතන්දර ගොතන්න යන්න එපා. වැල්වට ආරං ගොතන්න එපා. සම්පප්පලාව කියන්න එපා. මොකද ඒකත් මේ පෘථිවි ධාතුව වගේ සමහරට ඇඟිල්ල පෙන්ලා පොළොවට ඇඟිල්ල දෙක කළා පටවි කියලා සමහර කට්ටියක් වෙන පෘතජ්ජනයා. මේ තද ගතියට පටවි කියලා කියනවා ආර්යයන් වහන්සේලා. ඒ වගේ රූපයක් හදලා මෙයා තමයි බ්‍රහ්ම කියලා පෙන්නනවා පෘථග්ජනයා. නමුත් බ්‍රහ්ම පදාර්ථයක් තියෙනවා. හරියට මේ පටවි ධාතු වගේ කියලා තව කට්ටියක් පෙන්වනවා. එතකොට මේ පෙන්නන පටවි ධාතුව වගේමයි බ්‍රහ්ම කියන ධාතුවත්. ඒකත් සංකල්පයක්. ඉතින් අපිට එහෙම කරන්න බෑ. අපිට මේ ලංකාවේ බෞද්ධයටත් ඒක තියෙනවා. ඒ බ්‍රහ්ම වෙච්චාම දෙයයන්ත් උඩින් තියාගෙන පුදුමාකාර සැලකිල්ල සලකනවා. ඉතින් ඒක නිසා හිතනවා මේ මනුස්ස ලෝකෙට වැඩිය කොච්චර හොඳද දේවාත්මයක් හම්බෙනවා. අම්බෝ දෙයියෝ ගාවට යනකොට සහලවන. පූජා වට්ටි අරගෙන පච්ච වඩම් බැඳගෙන සාදු කිය කියා දෙයියෝ පිටිපස්සේ යන. දෙයියන්ට මල මූත්‍ර පහල වෙනවා මේ මිනිස්සුયો Taman ඉදිරියට ඇවිල්ලා වඳිනවා දකින්නට. ඇයි හත් දෙයියනේ තොපිට මෙච්චර කරන්න බුදු කෙනෙක් ඉඳදී මගේ ගාවට එන්නේ මං බලානේ ඉන්නවා දෙවි මිනිස්සෙක් වෙන්න. මේ වැඩ ටික කර දැන් තොපිමය ගාවට එනවා පූජා වට්ටි අරගෙන. හරියට දේශපාලනඥයෝ ගාවට මේ අපි යන්නා වාගේ. මේ වැඩේ කරගන්න. ඉතින් දෙයියන්වත් හරි අප්සෙට් මේ දවස්වල. මොකද මේ කට්ටිය පූජා වට්ටිය යනවා වටේ කරකිනවා මේ එහා පැත්තේ පන්තල තියෙනවා. භාවනා මධ්‍යස්ථානයේ තියෙන එක පවු කරන පූජා වට්ටිය අර යනවා. බ්‍රහ්මට ඌට හපක්. බ්‍රහ්මන්ට ඊට හපක්. මේ manuss ලෝකේ විතරයි අපිට මේ Brahmacharya රකින්න පුළුවන්. බහිඳ ලෝකේ විතරයි මහානකම් කරන්න පුළුවන්. බ්‍රහ්මයාට මංගුලක් කරන්නේ. යා කර්මානුරූප එතන ඉන්නේ. යාට වෙන මොනවක් කරන්න දෙන්නේ නැහැ. යත් අවුරුදු හිරගල්ම දාපු කාට ඒ කූඩුවේ ඉන්න බෑ. මිනිවරුන් චෝදනා කරපේ ඒ කූඩුවේ ඉන්න බෑ. ඌ ඒ කූඩුවේ ඉන්නේ. මොනවක් කරන්න බෑ. අපිට එවනේ අපි කූඩු බල බල ඇවිදිනවා. හැබැයි සැලුට් එක ගහන උතනින් යනකොට අප්පා බ්‍රහ්ම. ඉතින් බ්‍රහ්මත් ඉන බුම්බගෙන නිකන් අපි යනකොට සැලුට් එක ගහන්න බලන හිටියට කූඩු වෙලා ඉන්නේ. ඒක නිසා මේ මනුස්ස ලෝකේ ඉපදිලා මේ පින්ඩ පාතයක් වළඳලා මේ කවුරු හරි දෙන සිවුරක් අඳගෙන ඉන්නවා දකිනකොට සාදේවතා සත් සතා උදාරා තමා විමානා අබිනික්ක මිත්වා නිලං නමස්සanti පතන්න චිත්තෝ තීරෝ ගන්නති පන්ස කූලං ඊරාව බක්මසාජෝ 700ක් අර හිර කූඩුවෙන් පොඩ්ඩකට එළියට එනවා ඉන්න දෙන්නේ නැහැ ඒගොල්ලන්ට එළියට දෙන්නේ නැහැ ඒකට කැඩෙනවනේ බ්‍රහ්ම මේ ධානය. ආපු වෙලාවක දැක්කලු මනුස්ස ලෝකේ බලන්න ඕන කියලා. නැත්නම් මේ පැත්තේ බලන්නේවත් නැහැ මොකද මේකේ හඩු ගඳ. මනුස්ස ලෝකේ හඩු ගඳ නිසා දෙයියෝ ගව් තුනකටවත් එන්නේ නැතිලු. කොහොම හරි එදා බලනකොට දැක්කේ ඔය කවුරක් රජ වෙනවක්වත් කවුරක් සින්දු කියනවත් නෙවෙයි සාදේවතා සත්ත සතා උදා උලාරා තම්මා විවානා අබිනික්ක මිත්වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ මේ නීලං කියන මහරහතන් වහන්සේ නමක් මිනිකුණක් කොතල තිබුණු රෙදි කෑල්ලක් ගන්නවා පාංශකූලෙට. ඒ ධීර වූ නීල ස්වාමීන් වහන්සේට වන්දනා කරනවා රහත් වෙලත් අපිච්චතාවෙන් මේ පාංශකූලයක් ගන්නවා දැකලා. එච්චරයි මේ ලෝකේ තියෙන හොඳම දේ. රජ වෙලා උටුණු පළගෙන සංගීත සම්දර්ශන පවත්වන එක නෙවෙයි. මොකද මේ දෙයයන්ට හිතා ගන්න බෑ මේ manuss ලෝකේ මේ වගේ ශ්‍රේෂ්ඨ මට්ටමටපත් මට්ටමටපත් වෙලත් පින්න පාද ටික හිඟාගෙන කනවා මේ හාමුදුරුව. පාර වෙඩලා තියෙන රෙදි කැල්ලක් කරන අඳිනවා. ගහක් යට පෙදුර ටිකක් දාලා වාඩි වෙලා භාවනා කරනවා. පූති මුත්ත බේසජ්ජින් යැපෙනවා. උච්චරයි දෙයයන්ට උතුම්. ඉතින් එහෙව් නීල කියන රහතන් වහන්සේ නමක් නිකමට හරි බ්‍රහ්මයට වඳින්න ගියා නම් උනා වේවි. ඉඳුන් හිටුන් නැති වෙනවා. ඔය උතන තියෙන ගොන්න ගහයට ආමඳුර කෙනෙක් ගිහිල්ලා ඉවරලා උතන් තියෙන ලස්සන දෙබොක්කාවක්. ආරලු බහැලා පොඩි වහලයක් ගහන්න විතරයි තියෙන කුටියක් හදාගන්න තරම් ලොකු එකක් තියෙනවා. ඉතින් ආමඳුර කැමති නැහැ වහලයක් අතේ ඉන්න පස්සේ කිව්වත් පොලිතින් එකක් දාගෙන මං මෙතන ඉන්නම් කියලා. ලොකු සාංශ කියලා තුනකට ඕන පිස්සුවක් කෙලපල්ලා මේකේ හැබැයි මට කියලා කරපල්ලා කියලා කියලා තිබුණා. වැඩි ලොකු සාංශ වැඩිට අත දාන්න යන්නේ. පස්සේ ඔය ආමඳුර ඉතින්ට යන්නදලා කිව්වා සාංශ මට හරි ආසයි. අබ්බෝ කාසිකේ ගතකරනද නිකන් වහල කැලලක් ගහගෙන මට වස් කාලයක් හරි ඉන්න ඕනේ. ඊට පස්සේ ලුකු සාංශය මෙතන ඉන්නේ පේන කිව්වා. හ්ම්. නම උතන දැන් හාමුදුරු කෙනෙක් යට ඉන්නවා දැක්කොත් උතන ගහේ ඉන්න දෙයයන් ආන්සෙට ඉන්න යන්න තැනක් නැති වෙනවා. බෑන ඔය ඔබ වහන්ති යට ඉඳ දින්න. දැන් මේ මනුස්සයට පවුල් කනවත් දන්නෙත් නැහැ. දැන් මේ මනුස්සයට ගෙවල් හදා ගන්න වෙනවා ওই වැඩේ. උන්නෝක අතෑල්ලා දාමු. ඔය ගහේ ඉන්න දෙයයන් ආන්සෙට ඉන්න බෑ. අපිට නම් පේන්නේ දෙයියෝ උඩ අපි බිම කියලා. දැන් දෙයියෝ ඉන්නේ අපි බිම ඉන්නකොට දෙයයන්ට උඩවත් වසන්න බෑ. මේ සීලයක් රකින්න කෙනා දකින්නකොට. ඉෂව්ව කරන්න යන්න එපා. ඊයත් මෙවට ඉන්නේ ඉතින් විවේක ස්ථානයක් හොයාගන්නේ. අපි ගිහිල්ලිවල ඒක අපි බිම ඉඳ ගන්න බව හැබැයි අපි පන්සකුල රකේ මේ මෙව රකින්න බව හැබැයි ඕනේ අර සාංශ ලොකු ආසාවක් තිබුණා ලොකු සාංශ අයින් කෙරුවේ ඒක නිකාං කියලා මේ මේ හැම ගහක් ගානම යන්න ඉන්න තැන් නැහැ ওই පිටිසට. බුම්මාට දෙයියන්න. ඇවිල්ලා läggගෙන ඉන්නවා. ඉතින් අපි ගහක අත්තක් කපනකොට දෙයියන්ගේ අත කැපෙනවා. දෙයියෝ ගිහලා බුදුහාමරණ කම්ප්ලේන්ට් කරලා බලන්න මේ හාමුදුරු කරන වැඩේ යාම්සුන්ට ඕනි තරම් කුටි ගෙවල් තිනවා මම මගේ ගහේ අත්තක් කැපුවා බබාගේ අපේ බබාගේ අත කැපුණා. යන්න තැනක් නැහැ අර කැලණිකන් ගහින්නේ ඉන්නේ අර කූඩාරම් ගහගෙන ඉන්න જાතියක් වගේ දේවගොල්ල. බ්‍රහ්මත් ඒ වගේම තමයි. ඉතින් අපි වඳිනකොට දෙයියන්ට වඳිනකොට සිල්වත් නැති කට්ටියට නැති කරන දෙයක් නෑ වඳින්න තු වෙන මොනවා කරන්නේ. තීල තියෙන කට්ටියත් නැති කට්ටියත් ඒ වගේ තමයි හිත කුකුස් කරන කට්ටියටත් දෙයියෝ උඩින් තමයි. ඉතින් ඒතකොට දෙයියොත් නිකන් පුඹලා පෙන්නන ගතියකුත් තියෙනවා. නමුත් සීලවන්ත භික්ෂුවක් ඉදිරියට දෙයියෝ කියන්නේ බ්‍රහ්මයා කියන්නේ කවුද? ඉතින් එහෙව් පදාර්ථයක් මේ පඨවි ආපෝ තේජෝ වගේ මේක මේ පෘථිවිය වෙන්නලා පටවි තේරුම් ගන්න උත්සාහ කරනවා වගේ අර පොඩි ළමයින්ට කතන්දර කියනකොට වගේ මේ බ්‍රහ්මේ හදාගෙන මේ කරන වැඩේ බුදුජානන්සේ ඉන්නේ ඉස්සලා තිබුණ එක. ඒකෙදි බුදුජානන්සේ ඒක නැති කරලා මේ Taman තුල මේ සියල්ලම තියෙන්නේ මේ Taman හදාගත්ත සංකල්පයකටයි මේ වඳින්නේ. ඊටසේ මිනිස්සු දෙයයන්ට විතරක් නෙමෙයි ගින්නටත් වැන්දා. ගිනි දෙයියෝ කියලා. වතුරට වැන්දා, මහමුදට වැන්දා, ගංගාවල් වලට වැන්දා. පර්වත වලට වැඳ, ගස් වලට වැඳ මිනිසුන්ට පේන්න බැරි ලොකු දෙයක් දැකපු ගමන් මිනිස්සු තුච්ච වෙලා ඒක ලොක් කරනවා. දේශපාලනඥයෙක් වුණ තුදට ආවොත් ඌව ලොකු කරලා ඌට සල්ට් එක ගහලා තමන්ගේ වැඩේ කරගන්නවා. මේ දේශපාලනඥය දන්නවා එතකොට මේ අර වඳින තාලකන මිනිහට වැඩි දේශපාලනඥන සීලයක් නැහැ. ඒක වෙනමක් හරි පිනක් තියෙනවා. අන්න ඒ වගේ මේ දේව සංකල්ප ඇති කරන යනකොට මේ බ්‍රහ්ම සංකල්පය ඇති වෙලා විශාල වශයෙන් ඒ බ්‍රහ්මයන්ගේ පැවතින කට්ටිය මේ කුලේ ඊට පස්සේ මෙහෙම කුල ભેදේ තියෙනවා මේ බ්‍රහ්මයේ කොටස දීලා කතා කරන්න ඕනේ අපේ කුලේ යැපෙන්නේ තනිකරම ගොවිතැන්පත් කරලා නෙවෙයි ඒ වගේ දෙන පූජා භාණ්ඩවලින් ඒක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ දුන්නොත් අනිවාර්යයෙන්ම ගොරන්ට ඇසීසුරු පහළ වෙනවා කියලා අනාගතයේ බද්දර දෙනවා කල්බදු දීලා මේ ආත්මේ ටැක්ස් කරන එක තමයි ඔය දේවාදී කියලා කියන්නේ අනාගතයට සැප දෙන්නම් කියලා දැන් මේ ටැක්ස් ගන්නවා මහල්ලාම සහ මූද කියන පොතේ ඒක ලස්සනට මනුස්සය කියලා තියෙනවා. හැම ආගමක් අදහන කෙනෙක්ම අදවද විඳිනවා ඉස්සරහට සැපෙයි කියලා. අන්නේ ෆිනෑන්ස් කම්පැනිට තමයි ආගම කියලා කියන්නේ. ඒක ෆිනෑන්ස් කම්පැනියක් ඉස්සරහට වැඩ දෙන්නම් කියලා දැන් අර ගන්නවා ටික ටික ටික ටික අර ගන්නවා. ඉතින් අපිත් හරිය කැමති ඉස්සරහට හරි සැපක් එන්නේ නැතයි. දරුවන්ට හරි සැපක් එන්නේ නැති ඔය දැන් ටිකක් ඔය පරිප්පු කෑවට කමන්නේ කියලා ඔය ආගම විදිහෙන් හරියට පරිප්පු ගන්නවා. බුදුජානසෙ පෙන්නනවා මේක එහෙම එකක් නෙවෙයි. මේක අකාලිකව අද්දුටු අද්දුටු ප්‍රත්‍යක්ෂේ විභාගේ ලියලා ප්‍රතිඵල එනකන් ඉන්න ඕනේ නැහැ ලියනකොටම පාස් නම් පාස් පේන්නම් පේ. අන්න ඒ සංකල්පය දකින්න මේ පඩවි ධාතුව කියලා කියන තද ගතිය කියලා තේරුම් ගන්න කොච්චර වෙලා යනවද? ඒ වාගේ මේ බ්‍රහ්ම කියන එක මේ මගේ මම හදාගත්ත සංකල්පයක්. මම ඒක බාහිර දාලා වඳින්න ගියොත් අනිවාර්යයෙන්ම එකක් වෙනවා මම තුච්ච වෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ අපිට එහෙම තුච්ච කරන්න නෙවෙයි බුදුදහමසේ පහළ වෙන්නේ මේ සංකල්පේ උඹ හදාගත්ත එකක් ওই සංකල්පේ විසින් උඹ පැනලා කනවා කෑවට පස්සේ උඹ විනාශ වෙනවා මේක සංකල්පයක් බව දරගනින්න පටවි ධාතුව පෘථිවිය කියන නිදර්ශනයෙන් පෙන්වුවාට ඒකේ තියෙන තද ගතිය මෙලෙක් ගතිය කොඹට තේරෙනවනේ තේරෙන හැම වෙලාවෙම මේක පටවි පටවි කියලා දැනගනින් මෙනෙහි කරන්නවත් එපා අන්නේ වගේ බ්‍රහ්ම මේ පදාර්ථය තේරුම් ගැනීම පිළිබඳව මේ ත්‍රිපිටකයේ හරියට සූත්‍ර රාශියක් තියෙනවා. ඒක හොඳ බ්‍රාහ්මණාගම දහන අයටත් බුද්ධාගම දහන දෙගොල්ලටම තොරතුරු මාධ්‍යයක් වෙලා තියෙනවා. හරියට තොරතුරු තියෙනවා. ඒක පළවෙනිම සූත්‍රය තමයි බ්‍රහ්මජාල සූත්‍රය. ඒකේ ඔය 62ක් මේ දැල පැතිරලා තියෙන හැටි සඳහන් කරලා තියෙනවා. නමුත් මම අද හිතුවේ මම හරි ආශ කරන සූත්‍රය තමයි මේ චංකි සූත්‍රය. ඒකේ සරුවච්චන් වහන්සේ ඒ බ්‍රහ්ම අදහස බොහෝමත්ම නම්බුකාරතාවයට ඒක පිළිබඳව කෙලපැමිණියක් ගන්න විස්තර කරලා දෙනවා. මේක ප්‍රත්‍යක්ෂණය කළ බලන්නේ කියලා. ඒක පැහැදිලිවම ওই දැනට භාවනා කරනකොට ගූඪ අදහස්, গুপ্ত අදහස් එන කෙනෙකුට හරියට දෙනවා. ඒක භාවනා කරනකොට හරියට ඒක වැඩි වෙනවා. ඒක ඒක කරන්න දෙයක් නැත්තේ නෑ. ඒක හරියට මේ මේ මන්ත්‍ර ජප කරනකොට යකා ඇවිසෙනවනේ. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. මන්ත්‍ර ජප කරන්න හිටියොත් නම් මොකක් නැහැ. යකා වැත්තකටලා ඉඳී. මේක එහෙම නැහැ. සෝදෝණට ගියොත් යක්කුන්ට බයන යන්නේවා. සෝණ තමයි යක්කු ඉන්නේ. ඔගේ අපි පිටේ සිවුර බැඳ ඇඳගත්තේ සෝණට යන්න තමයි. ඉතින් ඒ නිසා යක්කු ඇවිස්සෙන බය වෙන්න දෙයක් නැහැ. නමුත් ඇවිස්සෙන එකට බය වෙලා නෙවෙයි ධර්මයේ තියෙන්නේ. ඊට එහා ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ බැඳගෙන වැඩ ගන්න වැඩ කරන පිරිසක් ඒ කාලෙත් හිටියව බ්‍රහ්ම බැඳගෙන. හැබැයි ඒ ඇත්තෝ අතරේ හොඳටම නුවණ මූකුරා ගියැත්තොත් හිටියා. මොකද මේ බ්‍රාහ්මණ පදනමන කියලා බ්‍රහ්ම පදාර්ථය තේරුම් ගන්නවා කියලා කියන්නේ අමුදරුවන් රකින්න වැඩක් නෙවෙයි. ඒක ගිහි කී අතහැරලා ධ්‍යාන වඩලා හුඟා කමාරුවෙන් උපයාගත්තේ ඉතියක්. හැබැයි සත්‍යෙම නෙවෙයි පිළිහිලා තියෙන පොඩ්ඩක් එහෙම මේ වෙලා තිනවා. ඉතින් ඒක හදන්නයි බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට වැඩි. ඉතින් ඒ නිසා මේ මේ චංගි සූත්‍රයේ කතාව බොහොම දිග කතාවක් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙනවා. උපරිපන්නාසිකේ මජ්ක්‍ධිම පන්නාසිකේ. ඒකේ මේ ඕපසාද කියන ගමේ බමුණෙක් ඉන්නවා හොඳට යණියකට පැහිලා 500ක් 600ක් එයාට ඉගෙන ගන්නවා බමුණු ගුරුවරු. සාමත්ම වැදගත් කෙනෙක්. ඉතින් එක දවසක් එයා මේ පාසාදේ ඉන්නකොට මිනිස්සු සුදු ඇඳගෙන මල් අරගෙන මල් නම් ගෙනිච්චයි කියලා හිතන්න අමාරුයි. මොනවා හරි අරගෙන යනවා දැක්කට පස්සේ කෝලෙත් දාලා අහනවා ඇයි කියලා. ඊට පස්සේ කියනවා අසල ගමේ කැලේ ਸਰුවචනංශේ වැඩ ඉන්නවා කියලා. අර මන්ට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ අපේ ගමට බුදුහාමුදුර වැඩලා තියෙනවා කියලා හොඳ මෝරච්චි ඉහනකට පැවිච්ච බමුණෙක්. එදාම බමුණු සම්මේලනයක් තියෙනවා 500ක් දෙනාගේ. දැන් 500 ඇවිල්ලා මේ බමුණ එනකම් බලා ඉන්නවා. ඒ බමුණ ගිහිල්ලා කියනවා මේ සරුවචනාංශي අපේ ගමට වැඩලා තියෙනවා. මම ඒ නිසා මම යනවා සම්මේලනේ පතර දානවා. මම යනවා බුදුහාමුදුරු වහන්සේ. ඒතර 500 මෙයාට විරුද්ධව බයිනවා. අපි ආවේ ඔබතුමා මේ බ්‍රාහ්මණ ආගමේ ලොක්කා කියලා හිතාන දැන් ඔබතුමා යනවා නම් මේ අවුරුදු 35ක් වෙලා හිටපු කලු කෙස් තියෙන තරුණයෙකුට වඳින්න ඔබ වහන්සේ මේ ඉහිණකට පහල තියදී ඔබතුමා ඒ කිසියෙත්ම ගැලපෙන්නේ නැහැ ඒක නෙවෙයි මේක රැකිය යුතු ක්‍රමය කියලා අර 500ම මේ තමන්ගේ ඕපසාධික ගමේ මා බමුණට අවලාද කරනවා. ඒ බමුණ ඊට බොහෝම ලස්සනට කියනවා. මේ මම බලන්න හදන පුරුෂයා අරහං. අරහං. සියල්ලටම සුදුසා. සම්මා සම්බුද්ධයි. ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාර්ථි සත්තා ලස්සන අවගුණ අරහදී ගුණ ගැන කතා කරලා කියනවා මාලිගාවකින් බැහැලාවිල්ලා ඉන්නේ කාගේවත් ළඟට යටත් වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. හැබැයි හිඟාගෙන කාලා ජීවත් වෙන්නේ. ඒ වගේ උතුමෙක් අපේ ගමට ආවනම් උඹලා නෙවෙයි මොක ආවත් මම යනවා කැමැති නම් වරෙන් නැත්තම් නිකයිටපන්. ඉතින් ඊට පස්සේ ආර මිනිස්සු දෙසරයක් උත්සාහ කරනවා. මේ බම්මා ලස්සන කියලා දෙනවා. අද අද ඉන්න බෞද්ධයන්ට අහන්න වටින විදිහට කියලා දෙනවා. අපේ බෞද්ධයෝ බුදුහාමරණ පහනපත්තු කරලා ඊට යටින් දෙයයන්ට පහනපත්තු කරනවා. එහෙම නැත්නම් දෙයයන්ට පහන උඩින් පත්තු කරලා පස්සේ බුදුහාමරණ පහනපත්තු කරන අපේ බමුණන්ට හොඳ කතාවක් එකේ තියෙනවා. කොහොම නමුත් මේ බමුණ ගියාට පස්සේ බුදුජානනාංශේ බොහොම සුහදව කතා කරනවා. කතා කරලා ඉවරලා ඉන්නකොට ඔතන හිටපු හොඳම දක්ෂ බමුණෙක් ඉන්නවා කාපටික කියලා. අවුරුදු 16යි ත්‍රිවේද පාරගු ඔය ඉතිහාසයේ පස්සට කොටත් තාව මුළු ඔක්කොම දානවා. මේ අර බුදුහාමුදුරුවෝ ලොක්කත් එක්ක කතා කරනකොට අතුරු කතාවක් කියලා. මට ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාම කියන පැහියෝ කතා කරනකොට පැහෙන්න එපා. කරබන් හිටපන්. මම ඒකට වෙලාවක් දෙන්නම්. වෙලාව දැනගනී කියලා. එතකොට අර ඕපසාධික බමුණටත් අප්සෙට් මොකද මේ තරුණයා හරි හොඳ උගත් ඒ පිරිස අතර උතුම් කෙනෙක්. ඊට පස්සේ බුදුජානනාංශර කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම බණින්න වටන කෙනෙක් නෙවෙයි කාපටික අවුරුදු 16 වුණාට ඉතාමත්ව මේ ශාස්ත්‍රය දන්නවා. නෑ යා වෙලාව දැනගන්න ඕනේ කියනවා. බුදුන්සි කියනවා මිනිහා වෙලාව දැනගන්න ඕනේ දෙන්නේ කතා කරනකොට අතුරුගත හෙලන්න එන්න එපා. කියලා අර බම්මුණ අහන ප්‍රශ්න වලට මෙයා මේ බුදුජානසේ සෑහෙන උත්තර දෙනවා. දුන්නාට පස්සේ ඕපසාධික බමුණ යම් ප්‍රමාණයට සතුටු වෙනකොට බුදුන්සි කෙලින්ම අර කාපටිකේ මූණ දිහා බලනවා. ඒතර කාපටික දැනගන්නවා දැන් වෙලාව හරි මම බුදුන්සේගේ ප්‍රශ්න අහන්න හොඳයි කියලා. ඒ කියන්නේ හොඳ ඥානයක් තියෙනවා මේ කාපටික කියන තරුණ බ්‍රාහ්මණයට. ඒතර එයා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඇවිල්ලා මේ තරුණ්‍ය තාඥාන ගැන ප්‍රකාශ කරනවා. මේ රට්ටු ඔබ වහන්සේ පිටිපස්සේ යනවා. අපිත් ඉතාමත්ම සද්ධාවේ. පොඩි කැපවීමකින් නෙවෙයි අපි මේ ත්‍රිවේදයේ ඉගෙනගෙන අපි මේ බ්‍රාහ්මණ ආගම අදහනවා. ඉතින් අපි මේ තා මේ තරම් සද්ධාවෙන් අදහන ආගම ගැන පිට කෙනෙක් වශයෙන් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? ඒ ඒ කට්ටිය මේ අපි වගේ වටනීටට බොහොම සීරුවෙන් කරනවා. යම්ප ගත්තොත් එimhe ඔය අපි කොච්චර ಜಾති කිව්වත් මුස්ලිම් මිනිස්සු සිකුරාදාට පස්සරයක් පායේ ස්තෝත්‍ර ටික කියනවා. ඒ කියාවේ කාටවත් අහන්න දෙන්නේ අපි මිනිස්සුන කෙවිතෙන් ගැහුවත් එක දවසේ වත පිළිසට වරින් කියලා ඉන්නේ නැහැ. පැවිද්දුවත් ඉන්නේ නැහැ. ඇන්දේ වතට වත පිළිත් කියපම මේ බුදුහාමුදුරනේ උඹට කණ්ඩ බොන්න දෙන්නේ ඇවිල්ලා එක සැරයක් කරපන් කියලා මමත් යන්නේ නැහැ. මාත් ඔය පල්ලෙය බණ කියන්නේ ගියා මටත් යන්න වෙන්නේ නැහැ. අර මිනිස්සු පස්සරයක් යනවා. අපේ පොඩි උන්ට කිව්වොත් එimhe දහම් පාසල යන්න බෑ ටියුෂන් යන්න තියෙනවා. අර මිනිස්සු අවුරුදු 16 14 වෙනි මුළු කුරානෙම කියවලා දීලා ඉවරයි. එතකොට ඒ මිනිස්සුන්ට ඇවිල්ලා අහන්න වෙනවනේ බුද්ධ ආගමෙන් අපේ ළඟ මෙච්චර විනයක් තියෙනවා අපි මෙච්චර කටයුතු කරනවා පුතු ඔබතුමන් ළඟව තියනවලු සත්‍යයක්. මොකද කියන්නේ කියලා. එමිනිසුයේ කරන සද්ධාව අපිට ඕන වෙලාවක අස්පන අපිට කරලා පෙන්නලානේ තියෙන්නේ. මේ බෞද්ධ රටක. ඒ රටක එහෙම ගිහිල්ලා ඒ ඒ මේ ඔරසන් කියන වෙලාවේ ඔරසන් නෙවෙයි වට කියන්නේ. ඒ මේ ආගමේ කටයුතු කරන එළිය හිටියොත් වේවැලෙක් ගන්නවා. ඔබට මෙතන ඉන්න බෑ මේ වෙලාව. ඔබ ඉන්න ඕනේ අතන. ඉතින් කොරියන් කාර්යයක් කොරියන් තානාපති කාර්යාලේ වැඩ කරන එකෙක් ඌව දන්නේ නැහැ ඌට නිවාඩු දවසේනේ ඌ පාට බෑ. පස්සේ ඉමාම් කෙනෙක් ඇවිල්ලා වාහනේ නැත කරලා ගහලා ආරෝ කරාටි වලින් ගහලා වැටෙන්න. ඉමාම්ට. දැන් නඩු. මෙයාලා කියලා තියෙනවා මම කොරියෙන්. මම දන්නේ නැහැ මේ ඊසේ සිකුරාදා කතාවක් අද අපි නිවාඩු දහස විපාට බහැලා ගියා. අරුට කියලා තියෙන තින් නඩු නඩුකාරයෙක් ගහන්න තිබ්බා. ඒ ඉමාම් මොකටද පාටලයි නූත් ඉන්න බෑ පල්ලිය නම් එනවා. කොහොම හරි වගේ කතා වෙනවා. හැබැයි ඒක ආදර්ශයක් අරගන්න අපිට බෑ කිව්වට මේ මිනිස්සු කරනවා. ඒ වගේ මේ කාපටික බ්‍රාහ්මණ අවුරුදු 16 වෙනකොට ත්‍රිවේද පාරකෝ බුදු බ්‍රහ්මයා ගැන අදහන දැන් බුදුහාමුදුර ළඟට ගිහිල්ලා අහනවා දැන් ඔබ වහන්සේ වගේ සියල්ල දන්නා කෙනෙක් බ්‍රහ්ම ගැන කතා කරන්නේ මොකද්ද කියලා. ඒ කියන අපේ ඇදහිල්ල ගැන පොඩ්ඩක් බලන්නයි කියලා. ඒතර බුදුරජාණන් කියනවා අදහපු පමණින් අදහන දේ තුල සත්‍ය තියෙනවා අදහන් නැති දේ තුල සත්‍ය නැහැ කියලා කියන්න බෑ. අදහන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අදහන් නැතුව පැත්තකට දාන තුල සත්‍ය තියෙන්න පුළුවන් කියලා මේකේ අඩුපාඩු දෙකක් තියෙනවා ඇදහිල්ල කියලා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා අපි අදහනවනේ යම් කිසි දෙයක්. අදහන්න පුළුවන්. නමුත් ඒක තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. අදහන්නේ නැහැ කියලා පැත්තකට දාන දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. මේ කියන්නේ බුදුහාමුදුරු. අපි එහෙම කිව්වනම් කියාවේ නෑ නෑ බුදුහාමුදුරු කියන දේ තුළ සත්‍ය තියෙනවමයි. අනික් කට්ටිය තුළ තමයි සත්‍ය නැති කියලා. බුදුන්සේ එහෙම වර්ගයක් කරන්නේ ඇදහිල්ල කියලා මොකක් ගත්තත් අදාහන දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. අදාහන නැති දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කාපටික බ්‍රාහ්මණයා ඒක yes ඒක ඒක ඇත්ත. මොකද ඇදහිල්ල කියලා කියන්නේ උරගා බලපු දෙයක් නෙවෙයි. ඊට පස්සේ සහ කළා කියනවා අපේ પરම්පරාව මිච්ඡර දිග දිගට પરම්පරාවක් ඒ සත්මහා යුගයේ දක්වා අපි මේක අනුස්සවයෙන් ගෙනත් තියෙනවා. මේ උපනිෂත්. එහෙම මේ මන්ත්‍ර සාත්‍රේ. ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කරලා නැහැ. පුදුමාකාර ඇදහිල්ලක් ගුරුවරයාගාව කියවලා කටපාඩම් කරලා අපි අනුස්සවයෙන් කරගෙන එනවා. ඒක නිසා අනුස්සවය ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ? එහෙම තියෙන්න පුළුවන්ද? પરම්පරා හතක මේ දේ වරදින්න තු තියෙන බුදුන්ස කියන ඔබ දැන් ඉස්සලා සද්දාව ගැන කිව්වා. දැන් ඔබ අනුස්සවය ගැන කියනවා. මම කියනවා අනුස්සවයෙන් ලැබෙන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අනුස්සවයට අහුවෙලා නැහැ හොඳ නැහැ කියපු ධර්ම වෘත්තවල සත්‍ය තියෙන්න පුළුවන්. කියලා බුදුරජාණන් කියනවා මම ඔබට කියන්නම් ওই වගේ සත්‍යයක් ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රම පහයි මුළු ලෝකෙම තියෙන්නේ. ඔය කියන සද්ධාවත් ඔය රුචිය මම කැමති දේ ඔය කියන අනුස්සවයත් ඔය කියන ආකාර පරිවිතක්යත් ඔය කියන ditthi nijjhanakanta කියන පහෙන් විතරයි මිනිස්සුෙකුට සත්‍ය ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඇත්තද නැත්තද කියලා බලන්න උපමාන පහයි තියෙන්නේ සද්දා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක ditthi nijjhanakanta. ඔය පහේම වැරදි හිල් දෙකක් තියෙනවා. ওই දේ අහුවෙන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔකට අහුවෙන්නේ නැහැ කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒක හරීම දාර්ශනික කියමනක් මම දැකලා නැහැ මේ තාක්කල් කිසිම කෙනෙක් ඒ වගේ දාර්ශනික මූලධර්ම වලට විරුද්ධ වෙලා කතා කරලා තියෙනවා. යම් කිසි දෙයක් අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න තියෙන ක්‍රම නැත්නම් අපිට ඇත්ත නැත්ද කියලා බලන්න තියෙන ක්‍රම පහයි සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජානකන්ති. ඒ නිසා අපි බුද්ධ ආගම සද්ධාවෙන් ඇදහුවාට බුද්ධහම තුල ඒ යාර සත්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකලිලේ බුද්ධහම නෙවෙයි කියවන්න එපයි කියලා විසිකරන පොත් જાති තියෙනවා අපිට මහායාන පොත් කියවන්න එපා, කතෝලික පොත් කියවන්න එපා, මේ මේ හින්දු මුස්ලිම් පොත් කියවන්න එපා, හින්දු පොත් කියවන්න. අපි බුද්ධහම ඇත්තට එහෙම කියලා නැහැ. නමුත් බෞද්ධයෝ කියවන්නේ නැහැ. අද බෞද්ධයෝ මැට්ටෝ. අද බෞද්ධයෝ ගෙගියම්බෝ. අනික හැම ආගමකම බුද්ධහම කියලා දෙනවා. අපි විතරක් අනිත් ඒවා කියවන්නේ නැහැ. මම බුරුමිට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පණ්ඩිස්සංශ කියනවා ලංකාවේ විතර අද ගෙයිගිම්බෝ జాතියක්. ඇත්තේ නැහැ. ඒ මොකද අපි ලංකාවට සැලකන්නේ තම්බි මක්කම දැක්කා වගේ. ලංකාවේ තමයි මේ සේරම ධර්මයේ තියෙන්නේ ප්‍රධාන මූලස්ථාන ඔක්කොම තියෙන්නේ. ලංකාවේ මහාවංශයේ අපේ පාසල් 20ක්. ලංකාවේ කාලා මහාවංශය දන්නේ නැහැ. ඇත්තට මම දන්නෙත් නැහැ. ඒකෙන් තමයි අපිට බුද්ධාම උගන්වන්නේ. මේ ලංකාවේ කියන්නේ මොකද්ද? අහසින් වඩිනා මහරහතුන් නිසා වීපැදුරක් වේලා ගන්න බෑයි කියලා. රහත් භික්ෂුන් වහන්සේ නමකට ඇඟිලි දික් කළ මුන් වහන්සේ සෝවන් වෙලා නැහැ කියලා කියා ගන්න බැරි හිටපු ලෝකේ අද අන්තිම රහතන් වහන්සේට වදින අමන જાති බාටපත් වෙලා තිනවා ලංකාව. අපි ගිහිල්ලා අනේ අන්තිමට මහරතනාංශ මලිදේව මහරතනාංශ කියලා වට්ටාරම වැඳලා වට වන්දනා ඉවර කරන්නේ මිනි පෙට්ටියට ඇඟිල්ල ඇනේ ගහලා. දැන් රහතන් වහන්සේලා නැහැ. ඒ රටවල වල බැඳගෙන භාවනා කරන රහත් වෙන්න ගෑනුත්. ඒ නිසා ලංකාව වගේ ඒ තමන්ගේ ප්‍රෞಢත්වයේ දන්නේ නැති මුළු ලෝකෙටම බුද්ධ ධර්ම දීපු જાතිය බුරුමෙටත් වැඩිය අද බෞද්ධ කැලෙන්ඩරේ පැත්තකට දාලා ග්‍රීකීරියන් කැලෙන්ඩරේ පිළිගන්නවා. බෞද්ධයන් පැත්තකට දාලා සුද්ධ දීපු නීති කතෝලික නීතිය මේ රෝමන් කැතලික් මේ මේ රෝම ලන්දේසී නීතිය පිළිගන්නවා. ලංකා නීති ඔක්කොම අබෞද්ධ කරගන්න. ඒ සුද්ධගේ පැත්තෙන් අපි ඉස්සරහින් බුරුමේ පස්සේ. ඒකට අපි කරගත්ත මේ දේ. ඒ වාගේ මේ බමුණ කතා කරනකොට එයාගේ දක්ෂකම් ගැන මේ මිනිස්සු ඇත්තට මේකට බැහැලා කතා කරන්නේ. ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් කරන්නේ. ඉතාමත්ම රුචියෙන් කරන්නේ අවුරුදු 16 වෙනකොට ත්‍රිවේද පාරක බමුණක් වෙනවා කියන එක මේ part time job කරලා කරන්න පුළුවන් එකක් නෙවෙයි full time දාලා කරන්න ඕනේ. ඒ වගේම අනුස්සවේ හොඳටම කටපාඩම් හැම මන්ත්‍රයක්ම. බුදුන්ස කියන ඕක ආකාර පරිවිතක්කේ දැම්මත් නුඹ පිටේ බැලුවොත් ඔක්කොම ලෝකේ ඕකට දාලා බලන්න පුළුවන්. තර්කයට ගන්න පුළුවන්. ඔබට ඉඳලා දිට්ඨියකුත් ඇති වෙනවා. නමුත් මේ පහම මේ පහම සත්‍යයි කියලා ගත්තට ඒකේ සත්‍ය නොති වෙන්න පුළුවන්. එතකොට බුදුන් සහනවා දැන් උඹේ ගුරුන්නාංශය කවුද ජීවත් වෙනද ඔව්. ඒ ගුරුන්නාංශය කියලා තියනද බ්‍රහ්ම පදාර්ථය මං අත්දැක්කා මෙයමයි සත්‍යයේ අනිශ්‍යල බොරු කියලා. එහෙම කිව්වේ නැහැ. එයත් අපිට කියලා දුන්නට සාක්ෂාත් කරලා නැහැ. එයාගේ ගුරුන්නාංශයම දන්නවද? ඔව්. එයා කවදාරි කියලා තියෙනවා මම මේක සාක්ෂාත් කරලා මේ කතා කරන්නේ අද්දුරු ප්‍රත්‍යක්ෂය කියලා මේමයි සත්‍ය අනිත්‍ය බොරු කියලා. ඉතින් බුදුරජාණන්සේ අට්ඨක වාමක වාමදේව කාදී වශයෙන් හත්මතු પરම්පරාව මුලට යනකම් මතක් කරලා දෙනවා. ඔය ලොක්කෝ එක්කෙනෙක්වත් කොතනක හරි කියලා තියෙන මේක ප්‍රත්‍යක්ෂණය කරයි කියලා. බුදුරජාණන්සේ දන්නවා ඊට වැඩි එක ගැන. කාපටිකට වැඩිය දන්නවා අත්ත මුත්ත කිත්ත කිරිකිත දත්ත පණත්ත කිරිකෑමුත්ත දක්වම දාන්නවා. එක්කෙනෙකුටවත් මේ ගැන මේක සද්ධාවෙන් කතා කරාට රුචියෙන් කතා කරාට අනුස්සවයෙන් කතා කරාට ditthi nijjhana කන්තෙන් කතා කරාට ආකාර පරිවිතකෙන් කතා කරන මම මේක සත්‍යක්ෂණය කරා ප්‍රත්‍යක්ෂණය කරා කියලා කියලා නැහැ. ඒක නිසා කියනවා මේක අන්ධ වේනු પરම්පරාවක්. ඉස්සලාන එකත් අන්ධයා, මැදයන් එකත් අන්ධයා, පස්සයන් එකත් අන්ධයා කන වෙලා අල්ලගෙන යනවා. දැන් මේ මේ කාපටිකට බිව්වට ඉතන 500ක් තව ඉන්නවා. ඊට වැඩිය වැදගත් බමුණෝ. ඒක නිසා මේක පිළිබඳ ප්‍රත්‍යක්ෂණය කරන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේ කිව්වාට අහලා රුචියට කරලා පොතේ මෙහෙම තිබුණා කියලා අනුසවයට අහලා එහෙම නැත්නම් තර්කයට ගැලපෙනවායි කියලා නැත්නම් මගේ මේක දිට්ඨිය කියලා ඒ දේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒක ආගම් වලට වැටෙනවා. බුදුරජාණන්සේ මේක ප්‍රත්‍යක්ෂණය කරන හැටියක් කියලා දුන්නා. ඒක නිසා කාපටික ඕක සත්‍යානුරක්ෂණයට උඹ කරන වැඩේ හරි. උඹට හවුවෙච්ච දේ සත්‍යයි කියලා හිතන රකින්න පුළුවන් නම් ගියකලි පිටර රකින්න වගේ ඕක තමයි හොඳම ක්‍රමය. නාගෙක් නාගමාණික්කයක් රකින්නවා කියලා. නමුත් සත්‍යානුපාප සත්‍ය සත්‍යයට අනු අනුප්‍රාප්ත වෙන්න යන්න ඕක හරියන්නේ සත්‍යානුපත්ති වෙන්න ඕක හරියන්නේ ඕක උඹ කරන එක හරි ඕක ගලපලා බලන්න ඕනේ තව එකක් එක මේක හරිද කියලා දැනගන්න ඒකට කාපටික ඔළුව පාත් කරනවා ඔබ වහන්සේ කියනවා මේක සත්‍යානුරක්කී ඔබ වහන්සේ මට නම්බු කරනවා මම ඒක ගරු කරනවා මම මගේ ජීවිතේම තියලා තියෙන්නේ මට හම්බෙච්ච සත්‍ය රකින්න හැබැයි මේක ඇත්තද නැත්තද කිය සත්‍යානුපත්ති ඊට පස්සේ කියන කොහොමද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සත්‍යානුරක්කණේ දේශනා කරව මට සත්‍යානුපත්ති කියලා දෙන්නේ කොහොමද කියලා. ඒක කියනවා නම් මම මේ මෙතෙක්කල් අසුතවත් පුතුජණෙක් වශයෙන් හිටියා මම දැන් සීක தත්වයටපත් වෙන්නේ කොහොමද කියලා අහනවා වගේ නිකන්. ඒතකොට කියනවා යම් ගමක ඉන්නවා ගීගේ අතහැරලා මේ බණ භාවනා කරගෙන ඉන්න තමන්ගේ වැඩක් කරගෙන ඉන්න තාපසෙක් කියලා හිතමු. බෞද්ධ භික්ෂුවක්ම වෙන්න ඕනේ නැහැ. ඉතින් එයා ප්‍රධාන වශයෙන් වැඩ කරන්නේ රාගයට විරුද්ධව, ද්වේෂයට විරුද්ධව, මෝහයට විරුද්ධව. මම යනවා. මම ගිහිල්ලා බලනවා මේ මනුස්සයා මේ රාගයට විරුද්ධව කටයුතු කරන්න කියලා කියනකොට එයා රාගයට විරුද්ධව කටයුතු කරනවද? එයා ඒ විදිහට හැදෙනවද කියලා. මෙයා ද්වේෂය හොඳ නැහැ කියලා කියනවා. නමුත් කටයුත්තෙන් එයා ඇත්තටම ද්වේෂය පිටු දකින්නවද? මෝහය හොඳ නැහැ කියලා කියනවා. එයා ඇත්තටම මෝහය පිටු දැකලාද එහෙම නැත්නම් මේ රාගය හොඳ නැහැ කියලා කිව්වට තාමත් කටයුතු කරන්නේ ගෝලයේ ඉස්සර එක විදියකට පොළොව නැති වෙච්චාම සල්ලි එකතු කරන්න. එහෙම නැත්නම් වෙන මොනවාරි එකතු කරන්න. එහෙමනම් ඔබට බලන්න පුළුවන් නේ. මේ මිනිස්සයා කියන දේ කරනවද කරන දේ කියනවද කියලා බුදුහාමුදුර බලන්න යන්න එපා. මේ උඹට හම්බෙච්ච ගුරුන්නාන්සේ දිහා බලපන්. මෙයා මේ ද්වේෂයෙන්ද වැඩ කරන්නේ. මෛත්‍රී භාවනා ගැන වැක්කිරෙන්න කතා කරනවා. හොස්සලගේ මැස්ස යන්න බෑ. තද වෙනවා. බුරුම් භාෂාවෙන් කියනවා නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමනා ගඨම්බේ බින්දේ කලහං කරොන්තේ කියලා. නිතරම සංඝයා කියනලු පුවසකැත්තන්ටත් අනික් අයටත් අනිත්‍යයි අනිත්‍ය බව නම් නිට්ටයයි හැමදේම අනිත්‍යයි කියලා නිතරම කියනවලු. ඔය කැපකාරයා තින් මැටිකලේ කැඩිච්ච දවසේ ඌට ගහනවලු. තොට මේක රැක් ගන්න බැරි වුණා මේ තිබුණ කැලේ අපච්චිලා ගෙනාවු කලේ කියලා අර කලේ බිඳුනට කැපකාරයට ගහනවලු. ගටම් බිබින්දී කලහම් කරොන්තේ. හැබැයි දවස පුරා මෛත්‍රිය උගන්වන්නේ. ඌව අනිත්‍යයි ඌව ගණන් ගන්න එපයි කියන හැබැයි කලෙ මිදි දවසේ රණ්ඩු. ඒ වගේම නිතරම දානේන අනු අනුසාසනා කරනවලු. එන කට්ටිය අනකට දාන හැබැයි අරලු කඩක්වත් දෙන්නේ නැන් නැතිලු කාටවත්. අරිට්ඨ ගණ්ඩම්බි පරන්න දේති. දානේන සීලේ සමාදපෙන්ති අරිට්ඨ ගණ්ඩම්පි පරන්න දේති. සංඝයා ළඟට ඕන දෙයක් ගෙනියන්න අනේ පිංචිද්ද බොහොම හොඳයි කියලා පිටියල්ලෙන් පිටිපස්ස තියෙන මිසක් ආ නිකන්වත් මොනවාර දෙනවද කියලා බලන්න නත්තල් පප්ප ගෙනලා නත්තල් තෑගි දෙනවා හැම ආගමකම මොන මොනවාරි දෙනවනේ මේකේ නෑ ඉතින් එක පැත්තරයි ගන්න මේ පැත්තර ගනින් පින් දෙන්නම් පොර ලබනාත් හම්බ වෙනවා ෂුවර් හැබැයි බඩු ටික මට දීලා දානේන සීලේන සමාදපෙන්ති අරිට්ඨ කණ්ඩම්බි පරන්න දේති. මේ මේ වගේ පොතක්ම තියෙනවා බුරුම් භාෂාවෙන්. ඒවට කියන්නේ සංඝ විහිළු කියලා. හරිම අමාරු පරිවර්තනය කරන්න මොකද ඒකේ තියෙන මේ ප්‍රාසය ගන්න බෑ මම පොත හොයාගත්තා මේ ඉලෙක්ට්‍රොනික කොපි එක. සුපර් බුරුම භාෂාව තියෙනවනේ ඒක දැනගන්න. දැනගත්තොත් නම් අපිට hina කාලා ජීවත් වෙන්න පුළුවන්. මොකද මේ බුරුම රටේ වෙන හැම එකම උන් කියනවා. මොකද සංඝයා හරියට ඉන්නවා. අපේ 30000ක් ඉන්නවා ලක්ෂ 3ක් ඉන්නවා. ජනගහනේ දෙගුණයයි සංඝයා ඉන්නව දහ ගුණයක්. ඒ නිසා සංඝ ජීවිතය හරි ප්‍රසිද්ධයි. ඉතින් ඒ නිසා අපි නිතරම දානේ සීලේ සමාදන් කෙරුවට තත්ත පහ කාටවත් දෙන්නේ නැහැ. අරින්ට කණ්ඩම්බි. අරලු කඩක්වත් කාටවත් දෙන්නේ නැහැ. ඒ වගේම නිතරම අනිච්චං අනිච්චං කියනවා. කලයක් කැඩුනත් රණ්ඩු. මේක දකිනවා නම් මේ සත්‍යානුපatti යම් කිසි කෙනෙක් සත්‍යයට අනුප්‍රාප්ත වෙන්න කැමති කෙනා තේරුම් අරගන්න පුළුවන් මේ කතා කරන එක නම් මම වැඩ කරන එක නම් කියන දේ කරනවද කරන දේ කියනවද කියලා. ඊමණට අඩු ගානේ රාගක්කේ දෝසක්කේ මොහොසක්කේ නැති වුණත් රාගය විනයනේ පිණිස කටයුතු කරන කෙනෙක් බව පේනවනම් දෝෂේ විනයනේ පිණිස කටයුතු කරන බව පේනවනම් මෝහේ විනයනේ පිණිස එහාටත් වඳින්න කියනවා රාගය ඡේ කරකිනා විදියට ඒ ක්‍රියාකාරකම් වලට ඒ වඳින්නේ කවුද ඒක හොයාන ගිය සත්‍යානුපatti සත්‍යයට අනුප්‍රාප්ත වෙන්න කැමති කෙනා. ගියාට පස්සේ උඹට කවුරු හරි හම්බුනොත්. ඒ මනුස්සයා තාමනම් රාගේ ප්‍රහාණය කළා නෑ ප්‍රහාණය කිරීම ගැන කතා කරන උත්සාහ කරනවා. ද්වේෂය ප්‍රහාණය කළා නෑ ප්‍රහාණය කිරීම ගැන කතා කරනවා එක්කපත් වෙලා නැත්තම් උත්සාහ කරනවා. මෝහයත් ප්‍රහාණය කළා නෑ. කරන්න කියන කතා කරනවා. උත්සාහ කරනවා. ආ මේකේ ළඟට ගිහලා සද්දා ජාතෝ උපසංකමන. එයා කෙනේ සද්ධාව ඇතුළේ යාට උපසංකමණය කරන්න කියනවා වේත පැමිණෙන්න කියනවා. උපසංකමිත්වා පෛරුපාසති. කියලා ඇසුරු කරලා බලන්න කියනවා මෙයා දවල් කොහොමද රැ කොහොමද? ඉස්සරහදි කොහොමද පස්සේදි කොහොමද? කියන දේ කරනවද කරන දේ කියනවද කියලා. ඉතින් ඒක මම පැවිදෙන්න ඉස්සලා මයි ළඟ තිබුණ දෙයක්. මම ඇසුරු කරා ඔය ඒක කරගෙන හිටපු ලොකු ආහම්තුරු කීප දෙනෙක් මට ආහම්තුරු එදා ඉඳලා පෙන්වන්න බැරි මිනිස්සෙක්. ඒ ගැන මම මුලින්ම කියනවා. එතකොට මං ගැන තේරුම් ගන්න. මට සංඝයා කියන්නේ ජාතික ජාතියට විහිළු සපයනවා. තියෙන සිල්පද ඔක්කොම ඉල්ලන්න රකින්න අඩු ගානේ දස සිල්ලත් රකින්නේ නැහැ. මහා කෝටි සංවර සීලේ රකින්නවා කියලා පෙනෙනවා. හැබැයි දස සිල්පදවත් හරියට දන්නේ රකින්නෙත් නැහැ. බුදුහාමුදුරු කියලා නැහැනේ සිල්පද ඉල්ලන්න රකපන් කියලා. පුළුවන් දේ කරන්න කියලානේ ජීවනේ. ඉතින් මම උත්සාහ කරලා ඉස්සලා බැලුවා ගිහිව ඉඳගෙන පන්සිල් රකින්න. ටික ටික ටික ටික කරනකොට මට තේරෙනවා කියන්නේ නැතුව සමාදන් වෙන්නේ නැතුව ශිල්පද රකින්න එක හරි ජොලි වැඩි. වෙ පොතේ එහෙම නැහැ. පොතේ තියෙන සමාදාය සික්කති සික්කාපදේසු. අපිත් එක්ක හිටපු කට්ටිය මට වැඩි પરම්පරා දෙකකට වැඩි මාල් පිටසක් හිටියේ. ඒ කිසිම කෙනෙක් කවදා සිල් සමාදන් වෙන්නේ නැහැ. හැබැයි කවදාකවත් සතෙක් මරන්න හිතන්නේවත් නැහැ. simple living high thinking top class මිනිස්සු ප්‍රොෆෙසර්ස්ලා ඉහළ වට්ටේ මිනිස්සු අඳින්නේ නිකම්ම නිකන් සුදු ෂර්ට් එකයි සර්මයි ඇඳගත්තා. ගත කරන්න ඉතාම නිහතමානී ජීවිතයක් කාටවත් අල්ලන්න බෑ. මට පෙනුණා මම ඒතර අවුරුදු 26 27 කොල්ලෙක් බ්‍රහ්ම ලෝකයක්. කදාත් බුද්ධ ධර්ම ගැන කතා කරන්නේ හරිම සිම්පල් කතා කෙරුවොත් කියනවා ඕනේ නෑනේ. වැඩේ කරන්න බුද්ධ ධර්ම ලේබල් එකක් ඕනේ නෑනේ. මට ඒක හරි පහසුවක් වුණා. ඒක නිසා ඒගොල්ල කිව්වේ කෙනෙක් ඇසුරු කරනවා මිස කියන දේ කරන කරන කියනවා manussකම තියෙනවා නම් දෙයියෙක් වගේ බුදුන් වගේ රහතන් වහන්සේ වගේ අදහපන්. ওই මහා ලොකු හයිය කතා කතා කරාට කොරන්නේ නැත්තම්. ඊමිනියත් රැවටෙනවා අන්ධ પરම්පරාවේ අපිත් પરම්පරාවට යනවා අරුත් රැවටෙනවා මාත් රැවටෙනවා. ඉතින් ඒ නිසා සංඝයා තමයි යතින් නරකම ආදර්ශය අද ලෝකෙට දෙන්නේ. ඉතින් හිල්පද ගොඩක් ඉල්ල ගන්නවා. ඒක කරේ තියා ගන්න ගෙනියා ගන්න බෑ. ඒකලිය වල විඳවනවා. එතකොට භාවනා කරන්න වෙලාවකුත් නැහැ. විවේකෙත් නැහැ. ඉතින් ඒක නිසා මේ විහිළු කාර්ය බලපු නිසා මම මට කතාවක් කරන්න සිද්ධ වුණා 300ක් ඉන සභාවක. ඒතකොට මම හිතින් පැවිද්ද පතනවා. පැවිදි වෙලා නැහැ. ඒ 300 කෝ මෙතෙක් එක්ක මෙතෙක්කල් අපිත් එක්ක සංඝයාට බැන බැන හිටපු ඔබ දැන් මේ පැවිදි වෙන්න ආරංචි කියලා කියන කොහොමද හිත හදාගත්තේ කියන්නේ කියලා. ඊට පස්සේ මං කව සංඝයා කියන්නේත් මිනිස්සයෝ. අපි ඔය ඉහළ තියලා වැන්දාට අපි වගේම ලේමස් සහිත මිනිස්සු ඒගොල්ලෝ උත්සාහ කරනවා 100ට එකක් දෙකක් හරි උත්සාහ කරනවා ඉතින් මං කවල්නවා පුළුවන් නම් මට පින තියෙනවා මට එකට දෙකට යන්න පුළුවන් කියලා මට ඔක්කොම පිළිබඳ නම් මට අර පන්නදීමයි තියෙන්නේ හැබැයි ඒකට ඥානාරාම ස්වාමීන් දැකලම ඥානানন্দ ස්වාමීන් දැකලා එතකොට මම දැක කැලේ ඇතුළට ගියාම දල තියෙන ඇතු ඉන්නවා පෙරහැරට බලන්න ගියාට ඔය ඇතු බලන්න බෑ පෙරහැරට එන්නේ කීය කරුවෙච්ච ඇතු උන් අර හින්දුව දකින්නට බිල කියනකොට පාත් වෙනවා. උන් කැලේ යැත්තු එහෙම හින්දුවට බයත් නැහැ. බිල කිව්වට පාත් වෙන්නේත් නැහැ. උන්ට මතක තියාගන්න ඔය හින්දුවයි ඔය දහ දෙරි අනම්මනම් බයිලා ඔක්කොම එළියේ ඉන්නේ නැත්තුන. කැලේ ඉන්නේ නැත්තු එකක්වත් මායින් කරන්නේ නැහැ. උන් හින්දුව අඳුරන්නේත් නැහැ. මේකට ඇවිල්ලා ගිහිල්ලා තිබ්බා ඒකට මම. මම දැක්ක මේ දල තියෙන ඇත්තු ඉන්නවා. හැබැයි මම කවදාකවත් හිතුවේ නැහැ මට මෙතෙන්ද එන්නවත් පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක නිසා මට කතාවක් කරන්න සිද්ධ වුණා මම පැවිදි වෙනවා. හැබැයි ඒකත් හොරෙන් කරන්නේ. එතකම් මම සිල්පද රැක්ක හොරෙන්. ඉතින් ඒක නිසා කවදා හරි මේ සිල්පද ටික රකින්න කෙනාගේ තියෙන්නේ සමාධියට යන කෙනාගේ තියෙන්නේ විශේෂයෙන් ප්‍රඥාවට යන කෙනාගේ තියෙන්නේ කියන දේ කරන්න කරන දේ කියන්න. මේක සමාජ ධර්මයක් මම මේ කතා කරන්නේ. ආචාර ධර්මයක් මේ මේ තමන්ගේ හිතට කරන එකක් නෙවෙයි. තමන් කාට හරි කියනවනම් මොනවාර කියන්නේ මෙන්න මේකයි මම මේ කියන්නේ. මම කියන දේ තමයි කරන්නේ. එහෙම නැත්නම් මට කියන්න ඇවිල්ලා. ඔබට මට පේනවනම් මම මේ එකක් කියලා එකක් කරනවා. ඉතින් කියන්න අයිතිය තියෙන ඔබට හරිතරයි. මොකද මට පේන්නේ නැහැ නේ. මම නාටකම නටනකොට මට බලන්න බෑනේ නාටකම. බලන කට්ටියෙන් අහන්න ඕන. ඒක මම දැක්ක මේ අවුරුදු 30 ගානෙම නිස්සන්නවනේ තියෙනවා සුළු පිටසක් අතරේ. ඒගොල්ලෝ මේ මේ කවුරුත් සංගපාණ්ඩ කරනවා නෙවෙයි. ඇති දේ ඇති හැටියට කියනවා. බැරනම් බැරි බව කියනවා. ඒක විතර සත්‍යානුපත්තියට වෙන මොකක්වත් නැහැ. ඒ නිසා සද්ධා ජාතෝ උපසංකමති. එහෙම දෙයක් ලෝකේ තියෙනවා බුදුන් කියනවා ධර්මයක් තියෙනවා කරන පිටසක් ඉන්නවා කියලා දැනගත්තනේ සද්ධාවෙන් එළඹෙනවා. උපසංකමන්තෝ පෛරුපාසතිග පෛරුපාසනේ කළ බලන මේ මිනිසයා දවල් මිගිල් රෑ ඩැනියෙල් සෙල්ලමත්ත ගෙනියන්නේ කියලා. ඒක බලන්න බෑ part time දාලා. ඇහ ගහගෙන වින්න ඕන CCTV කැමරා එකක් දාගෙන. ක්‍රිකට් වල third umpire ඉන්න ඕනේ හරිම decision එක ගන්න. මොකද umpires දෙන්නම human error එක තියෙනවා. මිනිසුන්ට මනුස්සකම තියෙනවනේ. CCTV කැමරා එකේ ඒක නැහැ. කද්දාකත් විනිශ්චයක් නැහැ. ඒ CCTV කැමරා එක තමයි මයින්ඩ්ෆුල්නස් කියන්නේ සතිය කියලා කියන්නේ. යමක් දිහා බලනකොට තමන් පටවි ධාතුව දිහා වැඩ කරන හැටි තමන්ගේම සතියෙන් බලන්න. තමන්ගේ ගුරුන් වහන්සේ පටවි ධාතුව දිහා බලන හැටි සතියෙන් බලන්න. පොතෙන් බලන්න යන්න එපා. තමන් ඒක භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා පටවි ධාතුව දිහා බලන හැටි සතියෙන් බලන්න. මේ කට්ටිය මේ පොළොව අල්ලගෙනද මේ කතා කරන්නේ නැත්නම් මේ තද බව දැනගෙනද කතා කරන්නේ. ඒ තද බව ඇති කිරීමට උත්සාහයක් කරන් තියනවා නැත්නම් එනේන වෙලාවේ පොළොව ගැන අල්ලගෙන කතන්දර ගොතනවා. රහතන් වහන්සේ නම් පටවි කියලා පොළොව අල්ලගන්නේම නැහැ. නමඤ්ඤි. ආනේ ඒ බවට යන බව තේරු කරලා තියෙන්නේ පෛරුපාසනේ. උපසංගමිත්වා පෛරු. පෛරුපාසන්තු සෝතං ඕදහති. පොඩ්ඩක් කන දීලා අහනවා ඇසුරු කරන ගමන් මේ මොන වගේ ධර්මයක්ද දේශනා කරන්නේ ඉස්සෙල්ලා ඇසුරු කරලා බලන්න ඕනේ මෙයා කායික වාචික ක්‍රියා හොඳද කියලා සෝත ඔහිත සෝතෝ ධම්මං සුනාති එතකොට කවදාරි ඇහෙන්නේ ධර්මයක් නම් දේශපාලනීය කතා නෙවෙයි කරනවා නම් ධර්ම කතාවක් නැත්තම් නිස්සද්ද වෙන්න ඕන ධම්මීවා කතා අරියව තුන්නී බව. ඒතර තමයි තේරෙනවා මේ මාංශය කරනවා නම් කරන ධර්ම කතාවක්. නැත්නම් නිස්සද්ද වෙනවා කියලා ඔහිතසෝතෝ ධම්මං සුත්වා ධම්මං දහරීති. දැන් ඒකට යා කරන දෙයක් මේ කියන්නේ අන්න ඒ ධර්මයේ හිතේ දරා ගන්න කියන මේ ප්‍රායෝගික ධර්ම. ත්‍රිපිටකේ කටපාඩම් කරනවා අභිධර්ම ඉගෙන ගන්නවා මේ මේ ධර්මාචාර්ය පාස් වෙනවා ඔය මොන කරත් කාර් එකේ පිට පේන්ට් කරා විතරයි එන්ජින් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. පිටින් පේන්ට් එක විතරයි. පිටින් පේන්ට් එකත් ඕනේ. මොන නඩත් වෙන කාර් එක පිටින් පේන්ට් එක තියෙනවා. මොකද ඇතුලේ එන්ජින් එක හොඳයි. මම මේ ඇවිල්ලා ආවට පස්සේ මම ඥානදාමතු කාට කියලා කිව්වා සාංශ මෙන්න මෙහෙමයි මේ ත්‍රිපිටක පරීක්ෂණයක් කියලා එකක් තියෙනවලු මම මැට්ටා ඉගෙන ගන්න මම හරිම දුර්වලයි ඒ වුණාට ඉතින් මම මේ බුද්ධ ඥානති පොත් කියනකොට මට පුදුම ආසාවක් එනවා ඒකෙමෙන් ඇත්ත කතා කරලා තියෙනවා මට තේරෙන්නේ නැහැ පාලි පෙළ පාලි තමයි ඉතින් අපිට තේරෙන්නේ නිකන් ওই සාමාන්‍ය පෙළ සහ පාලිය තේරෙන්නේ නැහැ පෙළ පාලි දෙක තේරෙනවා ඥානදාමතු ටිකක් පෙළ පාලියට බරයි ඊට පස්සේ කවුද ආයෙ සුතුන් අද උගන්වන්න ඉන්නේ ඉන්න හරියක් කිසිම කෙනෙක් චරියාවක් නැති මිනිස්සු. ඊට පිට වැඩිය හොඳයි ත්‍රිපිටකේ පොත කියවගන්නේ. මෙහා පැත්තේ සිංහල තියෙනවා මේ පැත්තේ පාලිය තියෙනවා කියලා දෙන එක නා කියලා දෙන තමන්ගේ මතේ. මේක ඇහුනට පස්සේ අර බුරුම ඥානින්ද හඳුරු ඔළුවේ අත ගහගත්තා. උඹට කවුද කිව්වේ? කෙලිම ත්‍රිපිටකය කියවන්න කියලා ඉස්සලා අටුවාව කියවන්න බාද. ගුරුවරයෙක්ගේ පාද මේක කියලා දෙන්න. ඌවද මේ බුද්ධහම කියලා කියන්නේ මං හිතන්නේ ලොකු හඳුරුවක කිව්වයි කියලා. වහම නැත කරපම් පොත කියවන එක කියලා කිව්වා. මට හිතෙනවා hina හොඳයි හොඳයි කියලා මම නතර වුණා. මොකද ඒ හඳුරුව හොඳ අටුවාචාර්ය වාසේ තමයි. මෙතන භාවනා කරනවා අතනවත් ඉන්න බෑ. භග මොනවද කියන්නේ? අරහන්තෝසෝ භගවා භගවාය ධම්මං දේහිති ඕක හයියෙන් කියවනවා. කුටි හතරක එහා භාවනා කරන්න බෑ. ඒක තමයි බුද්ධානුස්සති භාවනාව. ඔය 13 කුටියේ ඉන්නකොට ලොකු සාන්තියටත් මේ පැත්තේ ඉන්න බෑ. ආපුවම දැන් මේ බුද්ධානුස්සතිය කරනවා. ඉතින් ඒක කරන්න කියලා මට කියන්නේ. ඉතින් මට ඊට වැඩිය හොඳයි නිකන් මේ රටේ කියන බයිලාවක් හයියෙන් කී කිය මිදුලතු ගන්න එක මට ඊට වැඩිය ජොලි. මම පරණ ඔය නාඩගම සින්දුවක් කිය කිය ඔය මිදුලතු ගන්නවා ඒක මයි ළඟ තියෙනවා මට ඕක කියන්න බෑ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ පෙළ කියවන්න එපා. ඒක තහ ගහනවා. ඔබ ගුරුහාමුදුරණ වැඳලා ගුරුහාමුදුරගෙන පචේ අහගනින් කියලා. ඒක අහන්න ගියාම ඥානන්ද හාමුදුර කෙනෙක් කවුරුත් කියන දෙයක් අහන්න යන්න එපා විසුණු. ඔය කිසි කෙනෙක්වත් භාවනා කරන්නේ නැහැ. ඔය කට්ටිය මේ පොත් කියවලා පොත් කියවලා යනවා මිසක් අකේලා. ඉතින් නිසා මට මයි ජීවිතේ ඇඟිලි ගහලා කිව්ව කරන්න එපයි කියලා. ඒ නිසා සුත්වා ධම්මං ධාරේති කියලා කියන්නේ තමන් කරන දේ කියනවනම් ඒක ධාරණය කරගන්න කියනවා. දතානන් ධම්මානං අත්තං උපරික්කති. ඒ හිතේ ධාරණය කරන අර්ථේ කලපලා බලන්න කියනවා තමයි මෙතෙක් ඉගෙන ගත්ත හරි වැරදිත් එක්ක. අත්තං උපපරිකන්තෝ සති ඡන්தோ ජායති. මේ උපපරික්ෂණ කරනකොට ඉතින් මේක කරලා බලන්න. දැන් මේ කියන්නේ කන කරනවා මම ඇසුරු කරා ඇත්ත කරන්නේ මටත් කරලා බලන්න. ඡන්ද ඡන්දෝ වායමති මේ කරබැලීමේ ආදාවක් ආවොත් විතරයි වෑයම් කරන්නේ. ඒක ඔක්කොම අන්ධ પરම්පරාවට කරන්නේ. අරයා කිව්වට මෙයා කිව්වට අපායට බයට එහෙම නෙමෙයි කුසල ඡන්දේ පහළ වෙලා බහින මිනිහා හැඩේ වෙනස්. එතකොට වායන්ති වායමන්තු තුලයේති. උදට තුලනේ කරලා බලනවා මේ ජීවිතේ නිසා මගේ අසහනෙ අඩු වුණාද? මේ ජීවිතේ නිසා මගේ ආතතිය අඩු වුණාද? නැත්නම් මේ බණ භාවනා කරන්න කියලා මහාන වෙලා මට තිබුණට වැඩිය තද වෙලාද? අද නම් වෙන්නේ තද වෙන එක. මහාන වෙන්නේ ඉස්සලා සෝක් කට්ටිය. මහාන වෙච්ච දවසේ ඉස්සලා හොම්බ නිකන් එන ගහච්ච තෝම් පිටනේ වගේ. අට කරගෙන ඇද්දගෙන හුස්ම ගන්න ගියත් උගුරේ අමාරු කරා. ඇවිදින්න ගියත් කකුල කුරේ ගෙවිලා වගේ භාගයට අකුල යන්නේ අඩමාණෙට. මේ ඊට ඉස්සලා හොඳට ඇවිදපු කට්ටිය. විශේෂයෙන් මේක ඇත්තයි මෑණිවරුන්ගේ. පැවිදි වෙන්න ඉස්සලා ඔය හැම කෙනෙක්ම පුදුමාකාර විදිහට මහන්සි වෙනවා. පැවිදි වෙච්ච දවසේ ඉඳලම ඒක බරක් කරගෙන ප්‍රශ්නයක් කරගෙන පුදුම දුකින් ගත කරන්නේ. මේ තුලණය කරනකොට තුලීත්වා පදහති. තුලණය කළා තමයි තේරුනොත් මේක හරි මුන්ද කරලා තියෙන මුන්ද කිව්වෙත් ඒකයි කෙරුවෙත් ඒකයි මමත් ඉගෙන ගත්තා මමත් කරන්න තුවා කෙරුවා හරි පහිතත්වෝ සමානෝ කායේන චේව පරසච්ඡන් සච්ච කරෝති එම පහිත ප්‍රධාන වීර්ය දානට ඇඟෙම්ම සාක්ෂියක් වෙනවා පහසුව සහනය අසහනී අඩුවීම. ඇඟ කුල්මත් වෙනවා. ඇඟ කුල්මත් වෙනවා. මේ ධර්මේ තාම ජීවත් වෙන අවුරුදු 2600 පස්සේ මේ බුදුන් දැකලා නෙවෙයි මම මේ කරන්නේ. මගේ ගුරුන් දැකලා උන්වහන්සේ කරන දේ දකින්නකොට මයිත් වෙනකොට හුස්මට හිත දාන්න පුළුවන් වෙනකොට වමට දකුණට හිත දාන්න පුළුවන් වෙනකොට මුළු ඇඟම කුල්මත් වෙන්න පටන් ගන්නවා. මම කියන්නේ තිරියන් වෙනවයි කියලා. කායේන සේච තේව පරම සත්‍යං සච්ච කරෝති. ඒක තමයි සාක්ෂාත්කරණය කරන්නේ. එහෙම නැතුව මේ පොතේ තිබුණ දෙයක්වත් අපි බැවිදෙන්ට ඉතලා හිතින් හදාන ආපු දෙයක්ුත් නෙවෙයි. Taman එක්ක ඉන්න මනුස්සයා කරන දේ කරනවා. බොහොම සරල වැඩක් තියෙන බොහොම ආචාර්ය પરම්පරාවක් මේකේ තියෙන. ඒත් බුදු ජානන්සේ කියන මේක සත්‍යානුපත්ති විතරයි සත්‍යානුබෝධනය නෙවෙයි කියලා. අරු කරකවල අතාරිනවා කාපටික ලූණු ගෙඩියක් පතුරු ගන්නවා වගේ පතුරු ගන්න. සත්‍යානුපatti සත්‍යානු සත්‍යානු රක්ෂණ සත්‍යානුපatti සත්‍යානු බෝධනේ අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සත්‍යානු රක්ෂණේ කියලා දුන්නා සත්‍යානු බෝධනේ කියලා දුන්නා අප කෙරේ අනුකම්පාවෙන් අපිට සත්‍යානු බෝධනය කියලා දෙන්න කියලා කියනවා මම එතනින් අද ධර්ම දේශනාව නතර කරනවා අපි අනිත් දවසේ බලමු මේ බ්‍රහ්ම පදාර්ථය අනුව බ්‍රහ්මයා සාක්ෂාත් කරන්නේ කොහොමද කියලා බ්‍රහ්මයා සාක්ෂාත් කරන්නේ උඩ ඉන්න දෙයියෙකුට වඳින කතාවක් නෙවෙයි. අපි හීන කරන්න, දීන කරන්න, තුච්ච කරන්න නෙවෙයි මේ සිවුරක් දාගෙන ඉන්නේ. අපි මේ පැවිදි වෙලා ඉන්නේ. ඒ වන්තම් මේ මහානකම් කර මේ මේ භාවනා කරන්නේ. අපි දැනටමත් බ්‍රහ්මයා එහා පැත්තේ. වඳින්න දෙයක් නැහැ. දෙයියෝ ගැන කුමන කතාවද? ප්‍රජාපති ගැන කුමන කතාවද? හැබැයි ඒක වෙන්නේ සතිමත් ඉන්න චිත්තක්ෂණේ විතරයි. අනික හැම වෙලාවෙම අපි ආයසරයක් අඩියටම වැටෙනවා. සතියෙන් ඉන්නකොට බ්‍රහ්මයා ඉක්මවලා යනවා. සතියේ නැහෙනේ. ආයත් තුච්චයි නිහීනයි මුසා. සත්‍ය තියෙනවනේ සත්‍යයි தත්ත්‍යයි අනඤ්‍ය. ඉතින් කොච්චර ඉක්මනට අපි සත්‍යයෙන් අසත්‍යයට යනවද කියන එක තේරුම් ගන්න. කවදා හරි මේක තේරෙන්නේ කවද්ද? අසතියෙන් ඉන්නකොට අසතියෙන් ඉන්න බව දන්න දවසේ ඔන්න බ්‍රිජ් වෙන්න පටන් ගන්නවා. මම දැන් ඉන්නේ අසතියෙන් කියලා දන්නවා. ඒකට හරි ආඩම්බරයක් එනවා. මම සතියේ නෙවෙයි ඒ සතිය නැති බව දන්නවා. ඉදාට තේරෙනවා මේක කල හැක්කක් කියලා. ඒක ලැජ්ජා එන්නේ නැහැ. ඒක තමයි කියන්නේ ඉක්මනටම. භාවනා කරන්න ගියා, උස්මාතරප්පා ගියා, හිත පිට ගියා. මම දන්නවා හිත පිට ගියා කියලා. මම කනගාටුනේ නේ ආයෙත් උස්මට ගෙනත් තිබ්බා. උන්න ආයෙත් ගියා. ඒකත් ආඩම්බරෙන් කියනවා. උන්න ආයෙත් ගෙනත් තිබ්බා. අතරමැද වෙනේම ලියන්නේ නැහැ. කියන්නෙත් නැහැ. මොකද ඒ ටික යන්නේ ඔක්කොම අර කට කතන්දර වලට, තණ්හාමාන දිට්ටි වලට. මේ කපන්න පුළුවන් ක්‍රමේ තමයි බ්‍රහ්මත්ව ඉක්මන ක්‍රමේ. ඒකට බුදුරජාණන් කියනවා මේක නිසා මේ බ්‍රහ්ම පදාර්ථයේ මඤ්ඤණා කරන්න එපා. බ්‍රහ්ම මේතින මඤ්ඤති, බ්‍රහ්මායන මඤ්ඤති, බ්‍රහ්මතෝන මඤ්ඤති. බ්‍රහ්මයාගෙන් කල්පනා කරන්න එපා. බ්‍රහ්මයාට කල්පනා කරන්න එපා. බ්‍රහ්මයා මමයි, මම බ්‍රහ්මයි කියන්න යන්න එපා. ඒකට තුච්ච වෙනවා. වෙන මොකක්වත්ම වෙන්නේ නැහැ. හීන දීන தත්ත්වයටපත් වෙනවා. ඒක ශාක්‍ය පුත්‍ර කියන්න බෑ. සාකිපුත්‍ර කියන්නේ ඔක්කොම වෙලා තියෙන සතිය නැති වෙලාවේ සතිය තියෙන මොනක්වත් තියෙන්න බෑ නිසා පුළුවන් තරම් ඒක ඇත්තටම ඔය මම කියන්න ඕන කැලේක මේ මේ මූලධම්පරියාය සූත්‍රෙත් නෑ චංකේ සූත්‍රෙත් නෑ ගොඩේන ක්‍රමේ තමයි සතියේ ඉඳලා බලන්න සතියෙන් ඉන්න වෙලාවේ මොනම කටකතන්දරයක්වත් නෑ ඒක චිත්තක්ෂණයක් හරි අත්දකලා තියෙනවනම් දන්න හැම උපක්‍රමයක්ම දාලා සතිමත් චිත්තක්ෂණේ වැඩිකරනද ඒතකොට බ්‍රහ්ම කියන්නේ සංකල්පයක් පවණක් බවත් ඒක රජ වුණොත් මම බලු වෙනවා කියන එකත් තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ දෙයට සාපේක්ෂව අපිට කරන්න යමක් තියෙනවා. සතියෙන් ගත කරන්නේ. ඉතින් සාමේ සතිය කරගෙන යන වැඩේ තවත් උනන්දුවෙන් කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. චිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වේලාවක් ගන්නවා. මේක පිළිබඳව කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවනම් මේ පිළිබඳව ධර්ම සාකච්ඡාවක් වශයෙන් අපිට කෙටි වේලාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි සතිමත් බව තේරුම් ගන්න මට සතුටුමත් බව කියන අදහස් ගන්න අපි භාවනාවේ ඉන්නකොට අපේ සාමාන්‍යයෙන් අර කයයි මනසයි දෙක එක්තැන් වෙලා ටික වෙලාවක් තියෙනවනේ. ඒ ඒ ඒ ඒ වෙලාවද සතුටුමත් බව මොනක්ද දැන් අපි සාමාන්‍යයෙන් අනිත් වැඩ කරනකොට සාමාන්‍ය ජීවිතේදී අපි සමාජයේ දෙවි අනිත් ක්‍රියාකාරකම් කරනකොට ඒ ක්‍රියාකාරකම් පිළිබඳව ඒ වගේ ලැබෙන ප්‍රතිඵල නැත්නම් ඒ ඒවා පිළිබඳවත් අපි යම්කිසි සතුටක් බවක් තියෙනවා. දැන් මම මේක කරන මේ විදිහට ඉන්නේ කියලා. මේ මේ දෙකම එකක්ද නැත්නම් දෙකක්ද? ඒක තමයි මට ඉස්ලාම හිතනවා මේ භාවනා කරනවා කියනකොට මොකද්ද භාවනා කරනවා කියන්නේ කියලා අහන්න කියලා. ඊට ඉස්සෙල්ලා ඒකට ඉතින් අර්ථකථනය දුන්නනේ. අනික් වෙලාවත් ඒක සාපේක්ෂව. ඒත් ඒක නිසා මේ කොලේ මම දුන්න පල්ලයට අර අර පොඩි කෙල්ල ලියපු එක. ඒ පොඩි ළමයෙක් ලියලා තිනවා ඉස්කෝලේ යන ගමන් එක දවසක් ඒ ළමයා මං සත්‍යමත් වෙනවයි කියලා අපි අර කීවේ ඇරෙහිදී. එමේ ඊට පස්සේ සත්‍යමත් වෙච්ච දවස ගැන ලියලා තියෙන. ඒක මොහොතක්වත් හක්මන් කරලත් නැහැ. ඒක මොහොතක්වත් පරියන්කේ ඉඳලා නැහැ. නමුත් ඇඬෙනවා කියනකොට අපි මොනවද කරන බයිලා කියලා. ඉස්කෝලේ යනකොට, ගෙදර ඉඳලා කාර් එකට යනකොට වාහනේ යනකොට පියවර 31ක් තිබ්බ මං ගණන් කරගෙන ගියා 31යි. ඉස්කෝලෙන් ඇවිල්ලා එනකොටත් මං ආවා හරියටම 31යි. ඉස්කෝලෙන් බැලලා පන්තියට යනකොට බලනකොට 53යි. එනකොටත් මම කවදාවත් නැතුව දුවන්නේ නැතුව ආවා හරියටම 53යි. බත් කනකොට මම බැලුවා අන්තිම පිට හොඳට හපල හපල හපල කාලා එතකොට ඔක්කොම පැණි රහින් ඉවරුනේ. අනිත් ඒවා ටිකක් ඔය ඇඹිලි ඇඹුල් රසෙන් තිත්ත රසෙන් ඉවර වුණා. එතකොට මට මතක් වුණා ආහාරවල තියෙන පිෂ්ඨ ධාතුවනේ. පිෂ්ඨ ධාතුවට අලින් එක වැඩ කරනට සීනි හැදෙනවානේ. ඒ නිසා කොහොක් කෑවත් අන්තිමට පැණි රහයි කියලා මට පන්තිය උගන්වන පාඩමක් තේරුණායි කියලා මම අද කියවනවා පල්ලෙහායකට. අපි මේ භාවනා කරනවා කියලා බෞද්ධයා රා කාලා තියෙන රාමුවේ රඟ. කොච්චර පටලවගෙන තියෙන්නේ කුරුසීර තියලා ජේසුස් වහන්සේට ඇන ගැහුවා වගේ භාවනා කරනකොට. ඉවරයි. දැන් අහනවා කොහොමද ස්වාමීන් භාවනා කරන්නේ? මම බුදුමෙන් එන්නේ ඉතල මට මේ එහෙ ඉන්න හාමුදුර කෙනෙක් ඔබ වහන්සේ කවදාවත් ලංකාවට යන්න එපා. ගියාම දේශපාලනට අහු වෙනවා. ඔබ වහන්සේ පරිපාලනට වැටෙනවා. ඔබ වහන්සේ ගත කරන්න කැමති සුන්දර කුරුළු ජීවිතේ එහෙ ගත කරන්න බෑ. මට මේ කවුරු හිටියත් මට බෑ මට විනෝදෙන් ඉන්න ඕනේ. එච්චරයි මට වෙලා තියෙන්නේ. මම ඕගොල්ලෝ සන්තෝෂ කරන්න නෙවෙයි පැවිදි උනේ. මම එදත් ජොලිය හිට මිනිහ අදත් ජොලිය ඉන්නේ. ඒ නිසා මට හරියට බයිනවා. ඉන්දිය සංවරයක් නැහැ මේ ලොක්කා වගේ කෑ ගැහුවට කියලා. ඉතින් මං කිව්වා ඒ කීපේ කනඩ බුරුමේ ඉඳදී උඹ දන්නේ නැතුනට බුරුමේ තියෙන ඔය කුණමයි. කාටවත් තේරෙන්නේ නැහැ. ලස්සනට පරිපාලනයක් කරනවා පේනවා. මං දන්නවනේ අඩිය වෙන වැඩ. එතනත් එච්චරයි. මම ගිය ගමන් මට වදිනවා කුරුසෙට ඇණි. උඹ දැන් කර්මස්ථානාචාර්ය. උඹ දැන් උබේ විහාරාධිපති. උඹ ත්‍රිපිටකධාරිය. <laughs> ඉතින් කුරුසෙට තියලා එන ගහන එක. ඉතින් හැම කෙනෙක්ම භාවනා කරනවා කියලා අද දඬු කඳේ ගහලා තියෙනවා. හරිම අපහසු භාවනා කරන්න ගිය ගමන් ඇඳා. මේක භාවනා කරනවා කියන්නේ. කැඩෙන්න රෙද්දක් ය භාවනා කරනවා කියලා එකක් නෑ. ඉඳගෙන හිටපන්. ඇවිදපන්. ඇවිදින්න ඕනේ හිමීටද ඈත දිහා බලලා. කකුල තියලා දැවිදින්න ඕනේ වලිගේ තියලා දැවිදින්න. අයියෝ ඒ දේ ඒ දේ මැරෙන්න ඉස්සලා කරගත්තේ නැත්නම් ජීවිතය අසරණයිනේ. දැන් මම නාකියට මම මේ කතා කරන්නේ. දැන් මේ ආපු දවසේ ඉඳලා කනවා. ඊට ඉස්සෙල්ලා හිතන්නේ අයියා කියලා හිතන තමයි. දැන් ආවට පස්සේ ඌ පොඩි එකා වගේ. දැන් තියෙනවා මෙතන ආවට පස්සේ අලුතින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඊකනේ අපි වෙන්න ඕනේ. එතකොට අපි හැමදාම මේ දැන් ඉපදිච්ච එක ඒක අම්මගේ දරුවෝ වගේ අපි දන්නවා අපි ළඟ ගොඩක් අත්වැරදි තියෙනවා භාවනා කරනවා කියලා අඳින්න එපා. ඇඳට පස්සේ නාඩගම නටන්න එපායි. ඒ ඒ අංග මේක කරගත්තාට පස්සේ අංග සංස්කරණය. ඉතින් එහෙම තමයි පටන් ගන්නකොට එහෙම එකක් තියෙනවා. පහු වෙනකොට බලන්න පුළුවන් තරම් වාඩි වෙලා ජොලිය ඉන්නවද? මම ජොලිය ඉන්නේ. ඒකට নানা ආකාර දේවල් වෙනවා. ඒ උනාට ජොලිය තියනවාද? මම කියන්නේ හොඳට සූත්‍යයක් කංජ ගහගෙන ඉන්න එකේ බෝක් කොකුඩ ඉන්නකොට පොලිසියෙන් ඇවිල් කරා නැගපියකෝ වාහනේට කියලා කිව්වලු. අරු රාලාම ගාඩ කියලා රාලාමි ඕන දෙයක් කරා. මාව අරගෙන දාන ජීප් එකට ආවම මගේ ආතල් එක කඩන්න බැහැ. ඒ ආතල් එක තියෙනවා නම් මේ දැන් කතා කරනකොට අපි මේ කතා කරන්නේ මේ ධර්ම සාකච්ඡාවක් කරන්නේ. ඕගොල්ලෝ ඕන දෙයක් කියයි ඕවා ධර්ම සාකච්ඡා කියලා. ඒක වෙනම වුණත් අපි හදවතට කතා කරනවා නම් ඇවිදිනකොට කනකොට යනකොට එනකොට ඉතින් ඒක කොච්චර ජොලියක් තියෙනවද බලන්න තටුවාපු කුරුල්ලෙක් වගේ වතුරට බහපු ගෙම්බෙක් වගේ කට්ට ඇතුලට ගිය ඉබ්බෙක් වගේ කොච්චර ජොලියේ ඉන්න පුළුවන් ජීවිතයකද අපි මේ කුරුසිර තියලා එන ගහගෙන කටුබෙරේ පැරළුවා වගේ සංඝයා දකින්නකොට නම් මට සෝරි සෝරි කියලා මේ විශේෂයෙන්ම ආරණ්‍ය සංඝයා ඉතාමත් ඇඹුල් දැඩි දෙයක් කන්න කැමති පැංගිට දේවල් කන චිත්ත දේවල් කන ඉදිච්ච අඹයක් කවදාකවත් කාලා නැති ඉදිලකන් ඉන්න බැරි මිරිකලා අල්ලපු જાතියක් සෝරි කියලා මට හිතෙනවා ඒ අනු ඒ ඔක්කොම ඉඳදී මම ජොලියේ ඉන්නවා ඒ නිසා මම ඕගොල්ලෝම කරුවයි කියලා මට ජොලිය අඩුවකුත් නැහැ හැබැයි මම දන්නවා කවදා හරි ඕගොල්ලෝ ඒක තේරුම් ගන්න ඕනේ manussත්ත්ව ප්‍රතිලාභයේම නිවනක් අපි නිවන් දැකලා තියෙන්නේ. ඇත්තද කියලා විතරක් බලන්න. මයිලක පව් තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා කිව්වොත් ඒ ටික විතරයි වෙන්නේ. මම ඉපදිනකොටම මයිලක නිවන තියෙනවා. කොටිම කියනවා උපදිනකොටම සතිය තියෙනවා. සතාධිපතිය සබ්බේ ධම්මා. සරුවචාන්ද කියනවා ඔබ කරන හැම දෙයකටම සතිය අධිපතිකම් කරනවා. ඔබට පුළුවන් නම් සතියට අධිපතිකම දීපන්. ඉවරයි. නිසා භාවනා කරනවා කියන එක දැන් ඔය සතිපාසලේදී ගන්නෙම නෑ අපි. භාවනා කරනවා කියන්නේ ඉඳගෙන සතිය වඩනවා. ඇවිදිනකොට සතිය වඩනවා. දත්ම දිනකොට සතිය වඩනවා. කෑම කනකොට සතිය වඩනවා. නානකොට සතිය වඩනවා. ව්‍යායාම කරනකොට සතිය වඩනවා. ඉතින් මට බයිනෝ අපරාධයට බුදුහාමරගේ නම කියන්නේ ආගම නැතුව මේ කියලා දෙන්න ගියාම බුදුහාමරට ගෞරවයක්. ඉතින් ඒක මම බුදුහාමරත් එක්ක මම ඩීල් එක දාලා බේරගන්නම්. ඔයගොල්ලෝ එන්න එපා මැදිහත් වෙන්න. මමත් අවුරුදු 40ක් 30ක් මානකම් කරලා තියෙනවානේ. මම බුදුහාමරත් එක්ක ආවොත් මම බුදුහන්ත බෑන. මට උගන්වන්න දෙන්න එපා මේ පැත්ත. මොකද මම මේකෙන් ජොලි වෙච්ච මිනිස්සෙක්. අවුරුදු 30කට ඉස්සෙල්ලා පැවිදි වෙන්න තීන්දුව ගත්තා. අවුරුදු 40කට ඉස්සෙල්ලා වර්තමාන මොහොතේ ජීවත් වෙන්න උත්සාහ කරා. තාම උත්සාහ කරනවා. ඒ නිසා දනුකඳේ ගහගෙන ඉන්නවා නම් අර වලිගේ මේ මොකද්ද මේ පට්ටලේ උඩට ගිහලා පුණ්‍යයන් කරපු වඳුරයි කතාව දන්නවනේ. අපි පොඩි කාලේ තිබුණා කැලයක් මැද මිනිස්සු පට්ටල් දාගෙන ඉරනවලු. ඉතින් මිනිහා ගියාට පස්සේ රිලව් ඇවිල්ලා ඒකේ නටනවා. ඉතින් අර භාගෙට ඉරලා කුණ්‍ය ගහලා ලිය පළු කරලා තිබිලා තියෙනවා. රිලෙව් එක ගිහලා ඉඳගත්තේ හරියට පළු දෙකටම ඇතුළේ වලිගය තියලා අරකට හයියෙන් බර දාලා කුණ්‍ය අයින් කරනවා. අයින් කරපුවා වලිගය ඉරවෙනවා. ඉතින් පහුවෙන් දවසේ අර මිනිස්සු එනකන් කට උත්තර නැහැ. ඉතින් අපි කරලා තියෙන්නේ තර මෙතෙක් කළා අපේ ජීවිතේ නම් වෙච්ච කුණ්‍ය ගලවලා වලිගෙ තද වෙනවා එතකොට. දන්නේ එතකොට එතන මැද වලිගෙ තිබිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බැරෙන්ඩ ගා ගහනවා බලපන් මම හිරගේකට අහු වුණා. මාව කරපු අපරාධේ මේ උච්චර විවේකයෙන් හිටපු වඳුරෙක්ද මං කියලා. ඌම තමයි අර ගොංජි අයින් කරගන්නේ. දඟලලා දඟලලා ඔය සයිඩ් කණ්ණාඩි ගලවනකොට පේන්නේ ඌගේ හයිය. බුදුම හයියක් තියෙනවා. කුඤ්ඤ ගලවනවා කියන එක ලීජ අරු ලීර්ණ මිනිස්සයා පොරවෙන් ගහලා ඔය කුඤ්ඤ ගහන්නේ. වැයෙන් ගහලා. අරු ඔල්ලනට වාරු ගන්නේ වලිගෙන්. වලිගෙ තද වෙනවා. ඉතින් අපිටත් වලිගෙ තද වෙලා තියෙන්නේ. ඉතින් ඕවට කවදාකවත් ඕවා කියනකොට ඥානාරාම සාංශ කැමති නැහැ. එහෙම කියන්නේ වා. එතකොට ඒක නේ මම කියන්නේ මම එච්චරම හයියෙන් ඇත්තටම කියන්නේ නැහැ ඒ සාංශෙත් එක. ඥානানন্দ සාංශෙත් කියලා තියෙනවා. කේමানন্দ සාංශෙත් මම කියලා තියෙනවා. ඉතින් ඒ දෙන්න ඉතින් ටිකක් ඔය කරබන් ඉන්නවා කියලා වැඩක් නැහැ නේ මම හැමදාම එකමනේ කියන්නේ. ඥානාරාම සාංශි ගාට හිමීට ටිකක් දාලා බලන්න. දානකොට මම මං කිව්වා තමන්ගේ සාස්ෘණ වහන්සේගේ ඔළුවට උඩින් බල්ටියක් ගහපු එකම ශ්‍රාවකයා ඉන්නේ බුද්ධ ශාසනේ විතරයි කිය. අනිත ඔක්කොම සාස්ෘණ වහන්සේ වැඳගෙන ඉන්නේ. බුදුහාමර කියලා තියෙන ගහපි බල්ටියක් පැනපිය හැවැත්තට. එහෙම කියන්නේ බෑ එහෙම කියන්නේ. ලොකු තාත්තේ ඇම්බරේනවා. අපිට බුද්ධ ශාසනේ කියලා තියෙන මේ කියලා හැම දෙයක්ම පරීක්ෂා කරලා බලන්න. ඔය කවුරු කියන්නේ අහනවා කියන්නේ අහගෙන යන්න. යන ගමන් පරීක්ෂා කරලා දේ ප්‍රත්‍යක්ෂණයට ඉස්සර ගන්න. ඒක ඒක මුල් තියාගන්න. පුළුවන් තරම් ඒක දිගට කරන්න. එතකන් ඉතින් වැඩි හිටියකින් අහගන්න පොත බලන්න ඔක්කොම තියාගන්න. මොකද ප්‍රත්‍යක්ෂණ 11ක් බුදුහාමුදුරු කියලා දෙනවා. ඒක නැත්තම් තාම මතක තියාගන්න කමඨාන සුද්ධ වෙලා නැහැ. එහෙම නැත්නම් මේ භාවනා කරන්නේ මොකක් එල්ල කරලාද කියන එකවත් දන්නේ නැහැ. එහෙම නැත්නම් සිංහල කියන සතිය නැහැ. ඒ නිසා ඔය සතිය තියෙනවද කියලා අහන්නේ මේ ඉගෙන ගන්න කියලා හිතනවද වෙනා කියන්නේ. නිකමට හරි කාට හරි හිතන්නේ නෑ මේ මන් දන්නවද කියලා අහන්නේ. ඒකම දන්න ඕන ධර්ම සාකච්ඡාවට යන්න ඉස්සෙල්ලා මන් දන්නවා. ඔය ප්‍රශ්න අහන්නේ ඔබ වහන්සේ දන්නවද? ඉතින් මම සමහරවට බෙන්නනවා මුණ තියෙන. ඔය කරන්න හදන්න ඔයා දැනගන්න නෙවෙයි. මේ මම දන්නවද කියලා හිතාගන්න. කියලා මම ටිකක් ණය පෙනේ පුම්බනවා ඒකලා. මොකලා කියනවා. ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. ඒකෙන් වැඩක් වෙන්නේ අපි අපි එකතු වෙලා අපේ තියෙන නිහතමානිකම අපේ තියෙන මේ යටහත් පහත්කම අරගෙන අපි ළඟ මූලද්‍රව්‍ය වශයෙන් අමුද්‍රව්‍ය නම් 100%ක්ම තියෙනවා. එක්කෙනෙක් යනවත් මම කිසිම අව탁සීරුවක් නැහැ. හැබැයි එක්කෙනෙක්වත් අර මෝඩ වඩුවගේ ආයුධය වගේ පාවිච්චි කරන්න දන්නේ නැහැ. එයා හිතනවා කවුරු හරි ඇවිල්ලා අපිට ආශිර්වාද කරලා එක පාඩ බක් ගාලා නිවන් දක්වයි කියලා. එහෙනම් මැජික් ෆෝමියුලා එකක් ඇති. එහෙනම් අපි තාම අහුවෙලා නැති මොකක් හරි ගැජට් එකක් ඇති ඒක අහුවෙච්ච එකම හරියයි. නැහැ අහුවෙන තරයි අහුවෙලා තියෙන්නේ. මේක පටලවාගෙන තියෙන්නේ. අනාගෙන තියෙන්නේ. ඒකට අනාගාමි වෙන්න බෑ. ඔක පීර්ලා එක පැත්තට හරවපු ගමන් අනාගාමි වෙන එකට වෙන්න ඕන නිහතමානී වෙන්නේ. ඒ ළමා ගතිය. දැන් මං අහනවා දැන් නාකියගෙන් ප්‍රශ්න. දැන් මොකක්ද දෙන උත්තරේ? තමන් මොකක්ද දෙන උත්තරේ? දැන් ආපු ප්‍රශ්නේ. ආ දැන් මං අහන්නේ තමන් ආපු ප්‍රශ්නේ. තමන් ආපු හරි මං දැන් දැන් මොකද්ද තමන්ගේ තමන්ගේ උත්තරේ මොකද්ද දැන් මම ඇත්තටම සතිය කියන එකේ දැන් අර මුල් දවස්වල මේ මානව කරලා අපේ මානසික ක්‍රියාකාරීත්වයත් ඒකට කායික ක්‍රියාකාරීත්වයත් පිළිබඳව සතිමත් බව ඉගෙන ගත්තා දැන් උගත් කරාට හැම ක්‍රියාකාරීත්වෙදිම ඒක පෙරට එනවා සතිමත් බව පෙරට එනවා කියන්නේ ඇවිදින කොටත් වෙනවා අර කිව්වා වගේ ආහාර ගන්න කොට දැන් ගන්නාගේ කිපු ටික මම ආපහුවයි කියන්න ඕනේ නෑ. නමුත් හැම ක්‍රියාකාරකමකදීම ඒක සාමාන්‍යයෙන් මෙහෙම මේ පියවර 1 2 යනකොට සතිමත් බව එනවා එකක්. එතකොට මේ සතිමත් බව මේ පුහුණු කෙල්ලපු එකක්ද නැත්නම් ජම්මදායක්ද යද්ද? ඒක මම ඇත්තම කිව්වොත් මෙහෙමයි දානවා. දැන් අපි කලිමුත් මේ අපි මම අර එක දවසක් කිව්වේ එක අවස්ථාවකදී අපි ඕගන්ස් කරනකොට මට හිතුණා I have to be meaningful කියලා. ඉතින් මම ඒක ඔස්සේ ටිකක් දුරට හිතාගෙන යනකොට මට හිතුණා to be meaningful I have to be mindful කියලා. Without being mindful we can't be meaningful. So that uh, experience was there. කවුරුත් අපි සතුටුමත්. අපි හැම චිත්තක්ෂණයක සතුටුමත්. දන්නේ නැහැ. සතුටුමත් බව නැහැ කියලා කියවනත් ඒත් සතියෙන් තමයි දන්නේ. ඒ නිසා මේක බාර ගන්න ඕක ඕම හොඳයි. ඕකට තමයි සතිය කියන්නේ. සතියට නෑ ඔය සෝබන චෛත්‍යක කිව්වා වගේ හොඳම දේ විතරක් නෙවෙයි. ඒක තමයි අපි ධර්මයේ වටලවා ගත්ත තැන. ඒක තමයි අටුවාව පටලවා ගත්ත තැන. සතිය කියන්නේ හොඳ දේ දැනගෙන පමණයි කියලා තියෙනවා. සෝබන චෛත්‍යය නෑ කක්ක කක්ක බව දැනගන්න එක සතිය. ටීක් දන්නවනේ අපි. දැන් නානන්ද හමුදුර මේ ලස්සනද කියනවා. දැන් මේ හමුදුර වැරදක් කරනවා. මට පේනවා නොකෑමන දහපතුල වැඩක් කරන කියලා. මට ඒක පේන්නේ මම ওই කලින් ওই ඔය වැරද්ද කළා තිබුණ නිසානේ. නැත්නම් මට ඔක වැරද්දක් කරේ. හැබැයි එදාට මම මට අනුකම්පා කරනවා. ඒක ඉතින් කමක් නැහැ ඉතින් මමනේ. හැබැයි මූට බෑ. යා කොහොමද කරන්නේ? Taman කරපු නැති වැරද්දක් කවදාකවත් අනුන් තුල නැහැ. අනුන්ට වැරද්ද තීන්දුව කරනකොට අපි ඉන්න නීති විසරදල වෙනවා. Taman එනොත් ඒක ඉතින් කමක් නැහැ ඉතින් මමනේ. අපිට තියෙනවද කායගත වැරද්දක් විනිශ්චය කරන්න අයිතිවාසිකමක්? අපිට තියෙනවා අපි වැරදි කරලා නැත්තම්. වැරදි කරලා නැත්තම් මේ වැරද්දද කරන්නේ හරිද කරන්නේ තේරෙන්නේ නැහැ. මොකද මම දන්නේ නැහැ. ඔය කඩප්පුලිකම මම කරලා තියෙනවා. ඉතින් ගිහිල්ලා කියන තියෙන්නේ ඔබ වහන්සේට වගේම තමයි මටත් නම් කැලවිච්ච වෙලාවක් තියෙනවා. හැබැයි මට එදා දැන් මට ඔබ වහන්සේ ගැන මෙහෙම හිතුණා. එදත් මම කරනකොට මිනිසුන්ට හිතෙන්න ඇති. නිසා අනුමාන කරලා කෝක කරනකොට අනුන්ට හිතෙන්නේ මෙහෙම අංග ඔබ වහන්සේ ඒ දෙකනකොට මෙහෙම හිතුණා. මම මාත් වැරද කරලා තියෙනවා. බුදුහන්ති අනුමාන සූත්‍රය ඔච්චරයි කියලා තියෙන්නේ. ඒ නිසා අපි යෝග අනු මං ගැන මෙහෙම හිතනවා කියලා දැනගෙන අපි හිත බෙමු. ඒකට මට මෙයාට ගුරු වෙන්න ඕන ගමන් නැහැ නේ. අපි සබ්‍රක්‍මචාරිනේ. උභාන්සේ චරිත කරලා තියෙනවා මාතර දෙනවා උභාන්සේ කරනකොට මට හිතුනේ මෙහෙමයි. මට ඇති වෙච්ච හැඟීම සමාජ වශයෙන් හැමෝම මට කියන්න අවසර දෙන්න. උභාන්සෙත් ඊට පස්සේ මගේ දැක්කොත් කියන්න. ඔහිට වැඩි තියෙනවද සබ්‍රක්‍මචාරීකම? ඔහිට වැඩි කියන සංඝ ගතියක්. යෝගෙම විවාහනා කරන ඕන කෙනෙකුට වෙලාවට කියන්න ඕන නැති වෙලාවට කියන්න මෙන්න මේ ඔබතුමා මෙහෙම දෙයක් කරා ඔත්තද නැද්ද? ඔව්. ඔබ වහන්සේ එහෙම කරනකොට ඔබතුමා එහෙම කරනකොට මට මෙහෙමයි හිතෙන්නේ. කැමැතිද? අනේ එහෙම හිතන්නේ වෙන්නේ මං කිරුවේ ඒ උනාට හිතුනේ මෙහෙමනේ. නිසා ඉස්සරහට අනුමාන කරන්න මම කෙරුවත් කවුරු කෙරුවත් සමාජය ගණන් ගන්න ওই විදිහට නිසා ඒක නොවන විදිහට සමාජයට හිරියට නොවන විදිහට අපි යම් විදිහකට ඉදරන් හිකමාගෙන ජීවත් වෙනවා. ඒක අපිට කියන්න පුළුවන් මම වැරද්ද කළා තියෙන මට ඒක සුදුසුකම. නුසුසුකමක් නෙවෙයි. මට කිව්දේ මේ වෙලා තියෙනවා. ඉතින් ඒ ඇත්ත බාර ගන්න කැමති නැත්නම් අනේ සමා වෙන්න මම මේ නුසුසුලා කියලා තියෙන මට විනයානුකූලව සමාව දෙන්න. බාර ගන්න කැමති නම් කල්යාණ මිත්‍රේ දන්නවා. මම කියලා තියෙන හැටි වෙලාවේ. ඉතින් ඕකට නැත්නම් මොකද්ද අපි මහානකම? ඒ දැක්කට පස්සේ කාටද කියන්න බැරි නම් අපට. මොකද්ද මහානකම? ඒ වෙලාවෙම කියන්න යන්න එපා. එහෙම එකක් නැහැ. නමුත් පස්සෙට කතා කරලා කිව්වට පස්සේ අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙනවානේ. මෙයාට මට දර්පණයක් වෙනවා මෙයාට දර්පණයක් වෙනවා. එහෙම නැත්නම් අපි අසරණ යනාතයි. මම ඉස්ලාම් දරි කිව්වා මේ පහලේ කුටි ආම්සුරණ ගිහලා පල්ලෙහාට ගිහලා බණ බණ කියපන් කියලා අම්මද බොල පිස්සු. අවදාකත් බණ කියන්නේ මම නැතිලා ගිහිල්ලා කිව්වලු දැන් ඕගොල්ලෝ රිට්‍රීට් එකට එන්න ඉස්සෙල්ලා කුණ්ඩි පීරලා කණ්ණාඩි මොන බැලුවා නේද? ඔව්. ධම්මජීව හාමුදුරු දුන්න කණ්ණාඩිය හිත බලන්න. වැඩේ කරලා ඉවරලා රතියට දාලා බලන්න තමන් කරන වැඩේ හරිද කියලා. ඉතින් මං හිතුවා මේක හැමදාම බණ කියනවා හොඳයි කියලා. හැබැයි කියල්ලේ ලල්ල. එහෙම කිව්වනේ. ඈ? කිව්වා. වාසේ කන්න කොණ්ඩේ පීලා කන්නඩියෙන් බැලුවා වගේ ධම්මජීව හැමතු දෙන්නේ වැඩි කරලා ඉවරලා ප්‍රතිවීක්ෂා කරලා බලන්න මේ වැඩේ අනුන් කොහොමද බලන්නේ මට උනේ මොකද්ද ඒක බුදුහාම කියන ආදාසතලයේ කියලා ප්‍රතිවීක්ෂණය කියලා නැත්තම් යෝනිසෝමනසිකාරය කියලා එච්චර අපි එකිනෙකාට එහෙම ආදර්ශ ආදාසයක් වෙනවා නම් ගමනක් යන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් කට්ටි කාට ඉස්සර ගියේ බලමගෙන ඔබ වහන්සේගේ නහයි හොටු කැල්ලක් තියෙනවා කියලා. ඉතින් මට පේන්නේ නැත්තම් අරු එක පෙන්න වේක වටිනවනේ නැත්තම් මම මේ hina වෙන්නේ හොටු කැල්ලෙන්නේ. නහය කොච්චර හොදලා තිබ්බත් පොඩ්ඩක් හිතන්න විතර කැල්ලක් තියේදී එළියට ගියයි කියලා. ඒතර මිනිස්සු මොකද හිතන්නේ මිනිස්සුන්ට කියා ගන්න විදියක් නැහැ. අන්න ඒ වගේ අපිට මේ ශාසනයක් තියෙනවා. අපි එලි පහලේ නටනවා නෙවෙයි ක්‍රියාකාරකම් කරනවා. හැම කෙනාටම කියනවා නේ කරුණා කරලා දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි. දිත් ඇසුආනන් දැක්කානන් සැක්කිරුවානන් කරුණා කරලා මට කියන්න මම ඒක බාරගත්තොත් පිළියම් කරනවා. මෙහෙම පැවරුමක්. හිතන්න එපා මනුෂ්‍ය ශිෂ්ටාචාරය තවත් ඉදිරියට එයි කියලා. ඒ නිසා අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ඔක්කොම එක එකනා කන්නඩියක් කරගන්න, විශ්වාස කරගන්න, වැරදි ටික එලි වෙන්න අරින්න. වසංගණ්ඩ යන්න එපා. එතකොට ඉතින් ඊගාව සාසන යනකම් ඉන්න වෙනවා. හෙලි කර ගන්නන්නේ මේ හෙලි කරන පිරිසක් එක්ක ඉන්න වුණොත් ලොකු සාංශ කියනවා වැඩ කරන පිරිසක් එක්ක හිටියත් නිවන් දකින්නයි කියලා. භාවනා කරන්න ඕනේ නැහැ කරන පිරිසක් එක්ක හිටියත් නිවන් දකින්න එක ඇමරිකාවේ කියන්නේ good vibration කියලා. හොඳට භාවනා කරන පිරිසක් එක්ක ඉන්නකොට ඉබේම හීල් වෙන්න පටන් ගන්නවා. අඩු ගානේ කැලේ ඉන්නකොට අඩු ගානේ කැලේ ඉනකොට මොකද කැලේ ගස් පාප කර්ම කරන්නේ නැහෙනි. බුදුම ශාන්තියක් තියෙනවා. ඒ නිසා අසත්පුරුෂයන් සේවනට යනවනම් පරිප්පු කන්න. සත්පුරුෂයන් සේවනට ආවනම් තීරුම් අරගන්න. ඒකල සත්පුරුෂයෙක් වෙන්න බලන්න. ඒක තමයි ඔය සබ්බදම මූලපරියාය සූත්‍රය උගන්වන්නේ. දැන් අපි මම හිතන්නේ පැය භාගයක් විතර කල් ගත්තා. නඩ 20ක් විතර වගේ. වෙන ප්‍රශ්න ප්‍රකාශ නැහැ කියන අදහසෙන් අපි ඊත්තාවතාච ආදී ගාතාවට වහින්ද හදන්නේ. හිතාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ